ඉන්නේ. එහෙම නැත්නම් භාවනාවේ මනෝ මනෝ විකාරයක්ද මේ යන්නේ කියන එක මොන විදිහෙන්වත් අල්ලක් බැහැ. නමුත් මෙතෙන් ආපු පාර ගැන විශ්වාස නිසා සද්ධාවෙත් යම් යම් ප්‍රමාණයක මුල් බැසගත්ත නිසා ඕනේ ඕනේ ගිනි අඟුරක් වෙච්චාවයි කියලා තමයි යන්නේ. මේ සංඥා වේදනා දෙකත් එක්ක වැඩ කරන වෙලාවේදී කිසිසේත්ම ආවුද සන්නද්ධෝ ගිහිලා සම්මත සරණක් කරන්න බෑ ගරිල්ලා සරණක් කරන්න. ආවනේ එක්ක ඔබ එක්ක මම කියලා පැන්න කෑව කුල්ලම කන්න. අන්නේ විදිහේ ඉස්සරහට යන්න පල්ලවෙන්නම ගැම්ම අරන් දෙන්නේ. පළවෙනියම තමන්ගේම සීලය පිළිබඳව තමන්ගේම සද්ධා පිළිබඳව තමන්ගේම භාවනාව අත්‍යන්තවලින් මේ කිසි කෙනෙක්ගේ පිටක් නැතුව ඉදිරියට යන්න පළවෙනියම පන්නරේ දෙන්නේ සන්නාහය බඳන්නේ අනද ආනාපාන ගෙවෙන වෙලාව. ඒ නිසා ඒක හරි වැදගත්. යෝගාචර ජීවිතයක මම මගේ වචනෙන් කියලා කියන්නේ කෙල්ලෙක් ලොකු වෙන වෙලාවක්. කෙලිප්ලොක් වෙන කෙනා ලිංගික ජීවිතයට පුරුදු වෙන්නේ එතනින් පස්සේ තමයි. එතකන් වෙනවනම් සෙල්ලක්කාර වයසක් තියෙන්නේ කුමරි බ්‍රහ්මචර්ය රකින්න. ඊට පස්සේ තමයි මාතෘත්වය ලැබෙන්නේ. ඒ වගේ තමයි යම් කෙනෙක් මේ විදිහට රූප ධර්මයන්ගේ ක්‍රමානුකූල ගෙවීම දහස්වර අත්දකලා මේක පිළිබඳව පරිචයක් මේක පිළිබඳ දක්ෂතාවයක් ඇති කරගත්තට පස්සේ එයාට තේරෙනවා කොයි මිනිස්සයද සත්පුරුෂයා කොයි මිනිස්සද අසත්පුරුෂයා කොයි කැමද සප්පාය, කොයි කැමද අසප්පාය, කොයි ඉරියව්වද මට හොඳ, කොයි ඉරියව්වද මට වැරදි. ඒ යුතු ගුණ පිළිබඳව තමන්ට අහේනි කර දේවල් ඉවත් කිරීමේදී පොඩි හැඟීමක් එන්න පටන් ගන්නවා. ලොකු බරපතල වෙනසක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සක්කාය දිට්ඨියේ ලොකු ගෙවා දැමීමක් වෙන්නේ නමුත් පළවෙනි පැලිර යන වෙලාව. ඊට පස්සේ තමයි යෝගාවචරය තමන්ගේ මේ භාවනා ගමනට යාදෙන යෝග ගති ලං කරගෙන බාධා කරන ගති අයින් කරමින් පුළුවන් තරම් පාර නිරෝල් කරගන්න දක්ෂතාවයක් වෙන තැන. මේ මේ කාය සංස්කාර සංසිඳන අවස්ථාව මේ ඒක නිසා හරි විචිත්‍ර තැනක්. හැබැයි භාවනා කරන කට්ටිය 80ක් විතර මෙතෙන් යනවා 120ක්වත් හරියට මේක කියවගන්නේ අනිවාර්යෙන් මේකට අභියෝග කරනවා අනිවාර්යෙන් මේකත් එක්ක පටලව ගන්නවා පටලවගෙන ඉවරලා බුදුහාමුදුරුවෝ ගැන ධර්මය ගැන සංඝයා ගැන කටළු කතා කතා කරන්න පටන් අර ගන්නවා මේක හරහා යන්න බැරි හරහා ගියොත් කතාවක් වෙයි අඩු වෙලා අරසා වෙන්න පටන් අර ගන්නවා වැඩි අnder පාණ්ඩයක් නැතුව මේ රැකගත්ත தত্ত্বය දිගටම ඉදිරියට යන්න ඕන කාය සංස්කාර සංසිද්ධ වේග චිත්ත සංස්කාර සංසිද්ධ තන්ට යනකම් සමත භාවනා යනවා වචී සංස්කාර සංසිද්ධ තන්ට යනකම් ගුණ වසාගෙන ජීවත් වෙන ක්‍රමේ වටිනාකම මේකෙදී සෑහෙන දුර අභ්‍යාසයක් ලැබෙනවා කියලා කියන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ නිරාමිෂ සුවය ඇතිවන අවස්ථාවෙන් පසුව කරන්නා හැලී ගොස් කෙරෙන්නක් පමණක් සිදුවීමේදී සෑම දිනාටම ඒ එකලෙසින්ම සිදුවේවිද කර්මයේ බලපෑමක් එවිට නැතිද මේක ඇත්තටම අර ඉස්සෙල්ලා ප්‍රශ්නේම වෙන පැත්තකින් සාකච්ඡාවක් කරන්න හදන්නේ. කරන්න ගිහිල්ලා කෙරෙන්න කෙරෙන දෙයක් වඩපත් වෙනකොට ඇත්තටම 100ක් එක වෙන්නේ නැහැ. වීරියේ ආරද්ධ වීරියේ ඉඳලා පග්ගහිත වීරියට සද්ධාවේ පසාද සද්ධාවේ ඉඳලා ඕකප්පන සද්ධාවට නැත්නම් සතියේ ඛණ්ඩ සතියේ ඉඳලා අඛණ්ඩ සතියට වගේ යම් යම් මාර්ගීම් වගේක් වෙනවා. වෙනකොට තේරෙනවා මේ ගත්ත ගැම්ම නැත්නම් මේ ගත්ත සමතුලිතතාවයේ දිගට පවත්තන්න නම් වැල යන හැටියට මැත්ත ගහන ක්‍රමේ දැනගන්න ඕනේ. මේක යන්න ඇරලා බලාගෙන ඉන්නව ඇර ඇඟිලි ගහන්න යන්න නරකයි කියලා. එන්නේ එතෙන්ට ගියාට පස්සේ නිකන් සාමාන්‍ය අද ලෝකේ භාෂාවෙන් කියනවා නම් ප්ලේන් එක උඩට ගත්තාට පස්සේ ඔටෝ පයිලට් එකෙන් දාන්න ඕනේ. එතකොට මැෂින් එකෙන් ප්ලේන් එක අරගෙන යනවා. එයා ඩිරෙක්ෂන් එක අරන් දිලා තියෙන්නේ පයිලට් පැත්ත කරලා බලන්න එක විතරයි කරන්නේ. එහෙම නැත්නම් කියනවා නම් Taman එලවන වාහනේ හොඳ දක්ෂ ප්‍රොෆෙෂනල් වෘත්තියම රියදුරෙක් දාලා Taman ඕන නම් එහා ආසනේ ඉන්න පුළුවන් නැත්නම් පිටිපස්සාට ගිහලා බුදිය ගන්න පුළුවන් මේ ඒ දක්ෂ රියදුරා දන්නවා ඇක්සිඩන්ට් කරගන්න නැතුව යන්න හැටි. එයාට වැඩි වාරදින පැත්තකට යන්න. හැබැයි මේ 100ට 100ක්ම ස්වයංක්‍රීය වෙන්නේ නැහැ. යම් යම් පොඩි පොඩි හැසිරීම් වගේක් කරන්න වෙනවා. ඒ හැසිරීම් ටික පිළිබඳව නොකරයි කියලා ලොකු හානියක් වෙන්න කාලයකට වීම විතරයි ඒ නිසා භාවනාවේ ඉදිරිය භාවනා විසින්ම අරගෙන යන්න පටන් ගන්න ගතියක් එනවා. ඒක නිසා කර්මයේ බලපෑම ආවට පස්සේ ඒ බුදුම ස්වාමීන් වහන්සේ කී මතක් කරනවා දැන් Tamanට කිසිම හේතුකව අමූලිකව කවුරු හරි චෝදනා කරනවා. එහෙම නැත්නම් Tamanට ගහනවා, බනිනවා. ඒකවල තමන් දන්නවා මේ හේතු කරනු අනුව බලන මේ පුද්ගලයා මම එහෙම මම කෙරුවේ නැහැ. නමුත් එයා දැඩිසේ විශ්වාස කරනවා මම කරයි කියලා. ඉතින් මට විග්‍රහ කරනවා, බනිනවා, දොස් කියනවා. ඉතින් එතකොට තමයි තේරෙනවා මේක චිත්තජ හේතුවක් නෙවෙයි, උතුජ හේතුවක් නෙවෙයි, ආහාර හේතුව නැත්නම් කර්මජ හේතුවක තමයි වෙනමක් කරපන්න කරපිරක් වෙන්නේ නැති. දැන් මට කරන්න තියෙන එකයි මේ ගැටුමින් අලුතෙන් කර්ම රස නොකරගෙන ඉන්න එක විතරයි මට කරන්න පුළුවන් දෙය. මෙයාට හේතු ගන්නන්නත් බෑ. හේතු ගන්න ක්‍රියා කරන්න කරන්න මේක ඇවිස්සෙනවා. ඒ නිසා මේ වෙලාවේදී කට පරිස්සම් කරගන්න. මේ වෙලාවේදී කායික ක්‍රියා පරිස්සම් කරන හිත පරිස්සම් කරගෙන අලුතෙන් කර්ම රැස් නොවීමට කටයුතු කරන්න ඒ යෝගාවචර තියෙන එකම ගැළවම ඒක බව තේරුම් ගත්තට පස්සේ ඒ මනුස්සයා හරියට අර මනුස්සයා හරි Taman වැරදි වගේ මොන්නම දෙයකින්වත් චේතනා පහළ නොකර කායික වශයෙන් වාචික වශයෙන් මානසික වශයෙන් පුළුවන් තරම් පරිස්සම් වෙනවා. හැබැයි අර මනුස්සයා ඕනකට වැඩිය නිස්සද්ද වෙලා අවසන් යන්නේ නැහැ. පුළුවන් තරම් අලුතෙන් කර්ම රැස්ම කිරීමට උත්සාහ කරනවා. මෙන්න මේක තමයි යෝගාවචරයාගේ ඇතුළෙන් පිටින් දැනගන්න පුළුවන් ලක්ෂණය. යෝගාවචරය කවදාකවත් කොච්චර කෙනෙක් උපන්න හැදුවත් කිපෙන්නේ නැතුව එහෙම නැත්නම් කෙනෙක් මොනම හේතුවකින් හෝ Tamanට කර්ම ගොඩ ගන්න හැදුවට ඒ කර්ම වලට ඒ පුද්ගලයා එක්ක ගැටුම් ඇති කරන්නේ නැතුව ප්‍රයෝගයෙන් එයාට කර්ම ඇති වෙන්නේ නැති වෙන විදිහට Tamanටත් කර්ම රැස් වෙන්නේ නැති විදිහ ඉස්සලා අතට Tamanට කර්ම රැස් නැති විදිහට කටයුතු කරන පටන් අරගත්තට පස්සේ තේරෙන කලාවක් මේකේ තියෙනවා. මේකේ ක්‍රමයක් සහ විදිහක් තියෙනවා. ඒ ක්‍රමේ සහ විදිහ අහුණාට පස්සේ කවුරු හිංසා කරත් කවුරු වැරදිලා වටහා ගත්තත් ඒ අය ඇත්ත කියනවා වගේ. හරියට එයා තමයි හරි කියනවා වගේ ඒ අතරමැදින් දාගෙන යන ක්‍රමය අහුවෙන්න පටන් ගන්නවා. ඒ නිසා කර්ම ගෙවෙන භවයේ වෙලාවේදී හොඳට තේරෙනවා. මොකද අහේතුක බැඳුම් එන්න පටන් ගන්නවා. අහේතුක සෝර්ධන එන්න පටන් ගන්නවා. ඒක ඇතුළේ මිහිරි සතුටක් ඇති වෙනවා. උදාහරණයක් වශයෙන් මට මතක් වෙනවා අර පෙරාංගනක් එළු දෙනකගෙන පෙරාංගනක් එළු දෙනකගේ කෙලසිලා ඒගේ කේස් ගණනට හිස් ලැබුම් සදා කියලා මොකද්ද තියෙන ඔය මේ ලෝවැඩ සංග්‍රහයේ කවියක් මතක වෙයි. පෙරාංගන එක එළු දෙන්නක හිස සිඳා ඇයගේ ඇඟේ ඇගේ කේ ස්ලෝම ගන්නට හිස් සිඳුම් ලදා කියලා. අන්න ඔගේ අන්තිම කතාවේ ධම්මපදත කතාවේ ඒකේ කතාවක් තියෙන එකේ අන්තිමට කියනවා ඒක අංගනක් එළු දිනක් කපලා එළු දිනකේ මයිල් ගානට හිස් කැපුම් ලබනවා. අන්තිම ආත්මේ එයා එළු දිනක් වෙනවා. එළු දිනක් වෙලා ඒ මිනිස්සයා දැන් Tamange හිස කපන්න එනවා ළඟට. එනකොට මේ එළදෙන පුංචි සතුටක් ඇති වෙනවා. දැන් මයිල් ගානට ගෙවලා ඉවර මේ අන්තිම කැපිල්ල මේකේදීව ශෝකයක් පාර කරගන්න එපා, තරහක් පාර කරගන්න එපා. ඔක වින්දනවා. කියලා ಜಾති ස්මෘතිඥානේ පහළ වෙලා ඉදිරියට දඟලන්නේ නැහැ ඒ වෙලාවේ සතුටක් පහළ කරනවා. පහළ කරනකොට මේ මිනිස්සයා අහනවා කපන්නේ මිනිස්සයා යකෝ කොයි සතා වුණත් කපන්න හදනකොට දඟලනවා ඔබ කපන්නේ නැත්තේ. ඔබ මොකද දඟලන්නේ? ඊට පස්සේ මෙයා කතාව කියනවා මේ මිනිස්සයාට. කියලා කියනවා මම මේ ඉතින් ඉස්සෙල්ලා මේ වගේ සතෙක් කැපුවා. කපල මයිල් ගානට මම හිස කපුම් කලවල මේ අන්තිම වතාව මේ පස්සේ මට කර්ම රැස් වෙන්නේ නැහැ කියලා hina වෙනකොට අර මනුස්සයාට සංවේගයක් පහළ වෙනවා දැන් මම මේලු දිනක කැපුවට පස්සේ මම කී වතාවක් දැන් මයිල් කප් මයිල් ගාන කැපෙන්න ඕනේ කියලා ඒ සබේදාන අබේදානේ දෙනකොටම අකුණක් ගහලා ළඟ තියෙන ගලට වැදිලා ගලින් පසුරක් ඇවිල්ලා බෙල්ල කැපිලා ඉලිදෙන මැරිලා අන්නේ අවසාන වෙලාවේදී ඉලිදෙනට ජාති සුසි ඥානේ පහළනවට පස්සේ මේ බෙල්ල කපන එක වෙනද සතුටක් පහළ වෙනවා. මේ කැපුවෙන් ඉවරයි. ආයේ මගේ ඉවරයි කියලා වෙනද නම් බෙල්ල කපන්න දෙනකොට දුකක්, සන්තෝෂයක්, පයක් නේ පහළ වෙන්නේ. අන්නේ වගේ කර්මර ශක්තිය එනකොට හොඳට තේරෙන්න පටන් අර ගන්න වෙන හේතුවක් නැහැ මෙතන තියෙන්නේ පරණ වෙච්ච කර්මයක්. ඉතින් මේ මිනිස්සයත් උපකරණයක් විතරයි. යා මේ කර්මයේ ක්‍රියාත්මක උපකරණයක් විතරයි මිනිස්සයා තරහ වෙලා හෝ ආයුධෙත් එක තරහ වෙලා හෝ ගන්න ප්‍රයත්නෙත් එක තරහ වුණත් වෙන්නේ හිත දූෂ වෙනවා. කර්ම රැස් වෙනවා. මට බැද්ද ගහක් ගලක් වගේ ආරසා වෙන්න කියලා මේ වෙලාවේදී වෙන්නේ මොකද්ද? අපේ ඇඟෙන් ඇඩ්‍රිනලින් ස්‍රාවය නතර වෙනවා. ඇඩ්‍රිනලින් කියලා කියන්නේ බය වෙච්චාම ඇඟෙන් නිකුත් වෙන රසායන ශක්තියක්. ඒ ශක්තියෙන් තමයි අනිත් එක්කන sannivedana ගන්නෙ මෝ මට පහර දෙයිද, බයේ දුවයිද? අර කර්මේශා කර්මඵලය දැනගෙන දැනගෙන මේක වෙන්න තියෙන්නේ අලුතෙන් කර්ම රැස් කරන්න එපයි කියලා ප්‍රතික්‍රියා නැති වෙච්ච ගමන් ඒ ඇඩ්‍රිනලින් සාවේ නතර වෙන එකෙන් තිරසෙනෙකුටවත් තේරෙනවා මෙයා මරණයට හෝ තර්තනයට හෝ කුපිතකමට හෝ ප්‍රතික්‍රියා කරන්නේ. මහා ආශ්චර්ය ධර්ම සිද්ධ වෙන්න පටන් ඉතින් ඒ නිසා ඒ කර්ම ශක්තියක් වෙන්න පුළුවන් කර්ම ශක්තිය බලපානවා. නමුත් මේ පුද්ගලයා ඒ කර්ම ශක්තිය ක්‍රියාත්මක කරන්නේ ගෙවම් කර දැමීම මිස අලුතෙන් කර්ම රැස් නොකිරීමට. හැබැයි එතෙන්ද එනකන් කොච්චර බණ කිව්වත් කර්ම ගෙවෙන වෙලාවේ අලුතෙන් කර්ම රැස් කරන්න එපයි කියලා මට කියලා තියෙන ගැහුවත් ගන්නවා. බැන්නොත් බැන්නොත් මම ගහනවා. එයි මට ගැහුවෙද මං ගහනවා. මම බයි. කියලා අපි දන්නේ අපි අලුතෙන් කර්ම රැස් කරනවා. මෙතෙන් ඊට පස්සේ තේරෙනවා කවුරු මොන જાති කරත් ඒ කර්ම රස නොකිරන මට්ටමට ක්‍රියා කිරීමේ කලාව තමයි අපි මේ අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව කියලා කියන්නේ සාමිචි ප්‍රතිපන්න කියලා කියන්නේ අරණ ප්‍රතිපදාව කියලා කියන්නේ බුදුජානනාථක අනන්ත අප්‍රමාණ ක්‍රමවලට අපිට කියලා දුන්නට අපේ කර්ම සෑහෙන ප්‍රමාණයක් ගෙවිලා සෑහෙන විපස්සනා කාර්යපස්සේ තමයි ඒක අපි ජීවිතේට සම්බන්ධ කරගන්නේ. එතකම අපි හිතනවා ගැහුවොත් ගැහුවේ නැත්තම් නෝන්ජල් කරනවා. බැන්නොත් බැන්නේ නැත්තම් ඕම් ජාතකවා. එහෙම බුද්ධ ආගම කියලා හරියන්නේ නැහැ. අපි භාවනා කරලා කියලා හරියන්නේ නැහැ. මේ කාටම ඔළුවට අතෝතන් දෙන්න බෑ. දෙකක් කතා කරන්න ඕන කියලා හිතේ. දෙකක් නෙමෙයි කෝක කතා කරුවත් වෙන්නේ තමන්ගේ මල්ලට අලුතෙන් කර්ම රසන එක විතරයි. නමුත් ඒ වෙලාවේදී ඒ දක්වන නෝන්ජල්කම කවදාකවත් සර්වචනාංශේ නෝන්ජල්කමක් විදියට දකින්නේ නැහැ. උන්වහන්සේ දකින්නේ ලැජ්ජී කුක්කුච්චික తত্ত্বය. ඒක නිසා කොච්චර කෙරුවත් මේ මිනිස්සයා ගැන අනුකම්පාවක් ඇති වෙනවා. මේ බහන මිනිස්සයා කර්ම ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රයක් විතරයි. මිනිහට ගැටල වැඩක් නැහැ. නමුත් තමන්ට ක්‍රියාත්මක කිරීමේ ස්වර්ණමය අවස්ථාවක් හම්බ වෙනවා. කර්ම එනවා ඒ වෙලාවේදී ඒ කර්ම වල තියෙන පැංගිරි ගතිය නැතුව යනවා. මොකද තමයි දන්නේ නිසා මේ කර්ම ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මේකට මේ පාවොක්සයිඩෝගේ පොතේ ඒ ස්වාමීන් සඳහන් කරනවා මේ වගේ අස්ථාන අමූලික චෝදනාවක් හෝ ප්‍රශ්නයක් එන වෙලාවේදී හරියට මේක වෙන හේතුවක් නෑ මේක විතරයිම වෙන්න තියෙන්නේ ඒ කියන්නේ ඒ පුද්ගලයාට කර්මණ ඉන්නකොට මේ කර්මය සහ කර්මඵලයේ ඒ වෙලාවේදී දෙන ඒ අත්දැකීම ඒ දෙන sannivedanaya හරියට නයිවිෂකට ප්‍රතිවිෂක් තමයි වගේ කියනවා. නයිවිෂෙන් සම්පූර්ණ තමන් විෂ යන වෙලාවේදී ප්‍රතිවිෂක් තාපම විෂ බහිනා වගේ තමන්ට මේ මිනිස්සයා හතුරුකමක් කරුවා සන්තෝෂයෙන් මිද ගන්න පුළුවන් වෙනවා. තමන් දන්නවා මේක විස්තර කරන්න තියෙන එකම ක්‍රමේ කර්මේශ විතරමයි. බුදුහමෝ අපිට ඒක තියාගෙන ඉන්න කියලා තියෙන ආයුධ මල්ලේ දැන් ඒක පාවිච්චි කරපන්. ඔබ කර්ම රැස් කරන්න එපයි. ඉතින් බුදුම ශාන්ති නිතරෝ පඬිත ශාන්ති කියනෝට කියන්නේ කවුරු තමන් කත්‍ය කරගෙන කර්ම රැස් කරා. තමන් යෝගාවචරයක් නා උත්සාහ කරනවා තමන් නිසා ඒ පුදුරට කර්ම රැස් කරන්න දෙ. මේ තමන්ට අලුතෙන් කර්ම රැස් වෙන්න දෙන්න එපා. හැකියාවක් තියෙනවා නම් ඒ පුදුරට කර්ම රැස් වීම නැතර කරන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සක් පසේ බුදුරජාණන් වහන්සේගේ වෙනස තමයි පසේ බුදුරජාණන් වහන්සේට හැකියාවක් නැහැ 100%ක් අනිත් එක්කනාර කර්ම රැස්වීම නතර කරන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේ Tamanට වෛර කරන කෙනාගෙන් හෝ ඒ කෙනාට ඕ කර්ම රැස් වෙනවා නම් ඒකට වග වෙනවා. බුදුහාමුදුරුවෝ අරමුණු කරගෙන කාටවත් පව් කරන්න දෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒකයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වෙනස. රහතන් වහන්සේලාට ඒක බෑ. රහතනාසලාට කවුරුරි ගහන බයින්කොට තමන් අරස වෙන්න දන්නවා හැබැයි එයාට කර්ම රස්න වීම පිණිස කොහොමද හැසිරෙන්නේ කියන එක දන්නේ. ඉතින් මේකෙදි චෝදනා කරනවා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේත් එහෙනම් දේවදත්තට කර්ම රසනීතිට හැසිරුණා නේද කියලා. මොහොත සර්වචන්සි කියනවා මම මේ යම්මක් කරා නම් ඒ කෙරුවේ මනුෂයා ගලවන අදහසින් මම කවදාකවත් තව කෙනෙකුට මට ගහන්න ආපු කෙනෙකුටවත් මගේ අඩපාඩුවක් නිසා යාට කර්ම රැස් වුණොත් ඒකට මම වග වෙනවා කියන හැඟීමක් තියෙන සර්වචන්සි කෙනෙක්. අනික අපිට හරි අමාරුයි. අපිට කරන්න වෙන්නේ අපි මම පරිස්සම් කියන එක විතරයි. තමන් පරිස්සම් වෙලා ඉතින් මනුස්සයර පුළුවන් නම් එයාටත් කර්ම රැස් වෙන නොවෙනා තාලෙට හරිම වචනේ, හරිම ක්‍රියාව, හරිම හිත පවත්නවා කියන එක මම හිතන මනුස්ස ශිෂ්ටාචාරයේ උත්කෘෂ්ඨම අවස්ථාව කියලා. මනුස්ස හැදියාවේ උත්කෘෂ්ඨම අවස්ථාව තමයි තමන් එක තමන් ගැටෙනකොට ඒ මනුස්සයා වැඩි මතක ඉන්නේ. තමන්ට පාඩුයි. ඒ නමුත් ඒකත් දැනගෙන ඒ මනුස්සයාට මේ කරන වැඩේ මාර්ගයෙන් පණිවිඩයක් නිකුත් කරන්න පුළුවන් නම් හැසිරීමෙන් වචනයෙන් ක්‍රියාවෙන් මැෂින අඹ ඉන්නේ වැරදි පාරේ ඒ වුණාට මම නිසා අපිට මම කර්ම රැස් කරගන්න දෙන්නේ නැහැ කියලා මම හිතනවා ඒක තමයි අපිට මේ ශිෂ්ටාචාරයක් වශයෙන් මහත්ම ගතියක් වශයෙන් හැදියාවක් වශයෙන් යන්න පුළුවන් ඉහළම තැන. ඉතින් එහෙම මට්ටමකට ගිය සමාජය තමයි භික්ෂු සමාජය කියන්නේ. බුදුහාමුදුරුවෝ ඇති කරපු භික්ෂු සමාජයේ කවදාකවත් ඒ කෙනෙක් ලව කෙනෙකුට පෞසිද්ධ වෙන්න දෙන්නේ නැහැ. උනත් ඒක හරියට මගේ අඩුව නිසා, මගේ වැරද්ද නිසා මේ මනුස්සයාට කර්ම රැස්ුනේ කියලා ඒකට පුංචි පශ්චාත්තාපයක් තියෙනවා නේ මම පරිසං වෙලාමදී කවදා හරි එයාට මේ මගේ හැසිරීම නිසා ධර්ම අවබෝධය වේවා, නෛර්යානික සී සද්ධර්මේ වේවා කියලා ඇමරිකාවේ කරපු රිසර්ච් එකකින් කියලා තියෙනවා මේක සංඥා මත ඉඳලා කරපු රිසර්ච් එකක් සෝවාන් වුණා කියලා හිතන පුද්ගලයෝ ටික කොයි සකදාගාමී වුණා කියන පුද්ගලයෝ ටික කොයි අනාගාමී වුණා කියන පුද්ගලයෝ ටික කොයි අනාගාමී වෙච්ච එකන ඉඳලා තියෙන මේ රිසර්ච් එක. රහත් වෙනසල හම්බෙලා නැහැ. අන්තිමට පරිශන කරලිවල අන්තිම නිගමනය තමයි අනාගාමී වෙච්ච පුද්ගලයාගෙන් පුද්ගලයාට කවුරු හරි රිදෙන විදියට හෝ ධර්මයේ මතුවෙන ප්‍රශ්නයක් අහුවොත් ඒ ප්‍රශ්නේ මාර්ගෙම එයාට ධර්මය අවබෝධ කරලා දීමේ ශක්තිය තියෙනවා කියලා. ඒක තමයි අන්තිමට ඇමරිකන් කාර්යය මේ පරීක්ෂණ නිරීක්ෂණෙන් ඉතුරු කරලා තියෙන්නේ මොනම ප්‍රශ්නයක් දැම්මත් ප්‍රශ්න දාන්නේ වට්ටන්න. දැන් අපි දන්නවනේ BBC එකේ ප්‍රශ්න අහන හැටි. ජනමාධ්‍ය ප්‍රශ්න අහන්නේ ඔක්කොම නිකන් කියන්නේ අමුතු ප්‍රශ්න වර්ගයක් දාන්න. ජනමාධ්‍ය අපි ඉලාරිනේ අපිත් ඒක උරදල් කරනවා කියලා. උත්තලයක් නෙවෙයි උන්දලා බලන්නේ උන්දලාගේ ගාන කඩා ගන්න. අපි වටලා. නමුත් අනාගාමි වෙච්ච පුද්ගලයෙකුට ප්‍රශ්නයක් දැම්මොත් ඒ මනුස්සයා කවදාකවත් උත්තර දීලා නැතර වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ ආපේකනා මොන මූලයෙන්ද මේ ප්‍රශ්නේ ආවේ? තණ්හාවෙන්ද, දෘෂ්ටියෙන්ද, මානෙන්ද කියලා ඒකත් පෙන්නලා ඒක මාර්ගෙම අනිත් පැත්තෙන් කරන්ට් එක අරිනවා. හරියට අවබෝධ වෙනවා. ඊට වැඩි ඒක දසදහස් ගුණයකින් පේන සර්වඥාන්සේගේ ප්‍රශ්නයක් අහුවම සර්වඥාන්සේ ප්‍රශ්නේ වර්ගීකරණය කරන්න හැටි. ඊට පස්සේ ප්‍රශ්නේ නැවත වර්ණගන හැටි. නැත්නම් මේ ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කිරීම මාර්ගේ මේ මනුස්සයාට දෙනව පණිවිඩය කියතරමද අවුරුදු 5000 කල් පවතින අපිටත් පණිවිඩයක් තියෙනවා. සූත්‍ර කියලා කියන්නේ ඇත්තටම ඒක තමයි. මේ මනුස්සයාට පණිවිඩයක්. ඒ නිසා මේ සර්වඥාන්සේ හරියට හඳුන් කොටයක් වගේ ඒකට කොටන්න කොටන්න වතුරු ගහන්න වතුරු ගහන්න සුවඳ තමයි. අනිත් ඕන කෙනෙකුට කොනහන්න ගියොත් ඒ ප්‍රශ්න අහන එකනා මේ වෛරක්කාරී කරනවා. නමුත් අනාගාමී මට්ටමේ ඉහළට ගියාට පස්සේ ඒක කියලා පරිසංගනා කියලා කියනවා. සමථභාවනාවේදී නීවරණ ප්‍රහාණය කරන්න කියයි. ධම්මානුපස්සනාවේදී නීවරණ දිහා ධර්මතා විදියට බලන්න කියයි. මෙහි ඇති වෙනස පහදා දෙන්න. ඇත්තටම මේ සමථ භාවනාවේ විතරක් නෙවෙයි විදර්ශනා ඥානවලදී සම්මසන ඥාන කියලා කියන්නේ ඒ නිවන ධර්ම සමත ක්‍රමයට වගේ නැවුනට යම් විදිහට දඩ මාර්කට්ලා තමයි කීකරු කරගෙන ඉල්ල කරනවා. ඒක නිසා පන්සිංශ ලියලා තියෙනවා ඉන්දිසර් ලයිෆ් කියන පොතේ ඒ සාංශ පින්ලා දීලා තියෙනවා විදර්ශනා ධ්‍යාන කියන වචනයක් අරගෙන සම්මසන ඥාන කියලා කියන ප්‍රථම ධ්‍යානය. ඊට පස්සේ විදර්ශනා උපක්ලේශ නැති කරලා බල විපස්සනාට යන එක ද්විතිය ධ්‍යානයේ නෑ විදර්ශනා උපක්ලේශ මත වෙන අස්තර ද්විතිය ධානයේ ප්‍රීති සුඛ පාද වෙනවා ඊට පස්සේ ඒවා ගෙවම් කරගෙන සුඛේ විතරක් නතර වෙන එක බලව විපස්සනාව බලව උද්‍යාපේ ඥානෙ මේක තුන්වෙනි ඥානෙ සංකාරෝපේක්ඛා ඥානෙ හතරවෙනි ඥානෙ උපේක්ෂාව කියලා මට්ටම් හතරක් වෙනවා ඒකින් එකින් එකින් එකින් අතර පළවෙනි එකට යනකොටම එතන එතන නීවරණ නැති කිරීමේ තද්දු මේ තදංග නිබ්බුතියක් තදංග ධානගතියක් එනවා ඒකට ක්ෂණික සමාධිය කියලා කියනවා ඊට පස්සේ ඉස්සරලා නම් අපි නීවරණත් එක්ක වැඩ කරන්නේ නොතිබිය යුතු විනාශ කළ යුතු නොපැතිය යුතු කෙලෙස් වශයෙන් කොටිම කියනවා පහන සංඥාවේදී ඒ උප්පන්න කාම විතක්කම් උප්පන්න ව්‍යාපාද විතක්කම් උප්පන්න විහිංසා විතක්කම් නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති කියලා මකණ්ඩම කියලා තියෙනවා. මොකද ඉවත් එක කරන්න බෑ මේ කිරි ගොමයි වගේ. සුද්ධ කරන සුද්ධ කරන තමයි නිවර්ණ නැති පදාසේ වැඩිවර වැඩිපුර වැඩිපුර පුහුණු කරනකොට සමබර කරනකොට අන්තිමට නිවර්ණ ඒ තරමටම කෙච්චි වෙනවා කුංචි වෙනවා ඒ නිවර්ණක එක එකක් ඇදලා අරගෙන ඒක මුල කොහොමද මැද කොහොමද අග කොහොමද කියලා බලන තරමට තමන්ගේ හිත පන්නරේ වැටෙනවා එහෙම නැත්නම් ධර්මානුවසනාට ගියාට පස්සේ නිවර්ණ ධර්ම බවටපත් වෙලා සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමේ සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති මගේ ඇතුලේ දැන් හිතේ මේ වෙලාවේ කාමච්ඡන්දේ තියෙනවා මගේ හිතේ කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගන්නවා මිසක්ක ප්‍රහාණය කරන්න කියන්නේ ඊට පස්සේ අනු අනුපන්නන්නං වා අනුපන්නානං වා කාමච්ඡන්දං උප්පන්නෝ හෝති තන්තපජාන කාමච්ඡන්දේ නැති හිතර මෙන්න කාමච්ඡන්දේ ආවා කියලා දැනගන්නකොට ඒත් දැනගන්නවා විතරයි තිබුණ කාමච්ඡන්දය ප්‍රහීන වෙනකොට ඒකත් දැනගන්නවා විතරයි. මතු නොවන තාලට රැකෙනකොට ඒකත් දැනගන්නවා විතරයි. මොකද එතකොට මෙල්ල වෙලා තියෙන සතා. මෙල්ල වුණාට පස්සේ එයාගේ ස්වභාව ලක්ෂණ කාමච්ඡන්දේ මේ ව්‍යාපාදයෙන් වෙන් වෙන හැටි, සීන මිද්දෙන් වෙන්නේ ඔක්කොම එක එකක් එක එකක් මේ හැදෑරීමේ මාතෘකාවකේ නැත්තම් විශයක් වශයෙන් හැදෑරීමේ මාතෘකාවක් ගන්න මොකද එතකොට ඒකෝ ඒ තරම් බල විදිලා තියෙන්නේ තමයි මුදුතෝම දන්නවා නීවරණයගේ ආස්වාද ආදීනව මේ නිස්සරණේ ඒ නිසා නීවරණ එක එකක් අරගෙන මේ පරීක්ෂා කරලා බලන්න ඒ තරමටම කීකර වෙනවා ඒ නිසා ඉස්සෙල්ලා කරන්නේ බොහොම ආරසකාරීව අයින් කරලා නීවරණ තොර පරිසරයක් මගේ gedarak බවට පත් කරගන්න මට උරු දෙයක් බවට පත් කරගන්න සාමාන්‍ය අතර කාම භෝගී ගත කරන කෙනෙකුට හෝ කාම ලෝකේ ගත කරන එනකොට නීවරණයෙන් තොර පරිසරයක් කියන එක හිතා ගන්න බෑ ඒක නිකන්. අහසින් එහා පැත්තේ ජීවිතෙන් එහා පැත්තේ ස්වර්ගයක් වගේ හිතේ. මම භාවනා කරලා ඇත්තට මේ වගේ රිට්‍රීට් වල ඉන්නකොට දවස් ගණන් හිතින සමන්ගේ හිත නීවරණයෙන් ඉච්චර ඉන්නේ නෑ මේක පවත්න්න පුළුවන් දෙයක් කියලා. එතෙන්ද එනකම්ම නීවරණ පහන සංඥාවෙන් තමයි කරන්නේ. ඊට පස්සේ ඒ தත්ත්වයේ මතින් බල විපස්සනාවට වැටලා සංඛාර උපේක්ෂා වගේ දේවල් වලට එනකොට නීවරණ හුදු සංස්කාර ධර්මයක් බවටපත් වෙනවා. ඒ වදියා මේ අඬුවෙන් අල්ලලා හසුරුවලා ඕන දෙයක් කරන්න. يعني විදුලිය ගැන කතා කරනකොට අපි විදුලිය මගාරවල කටයුතු කරන මොකද වැදුනොත් අමාරු නිසා. නමුත් විදුලිය වැඩ කරන අය හතට රබර් ග්ලව් එකක් දාගමට පස්සේ අතින් මල්ලල වැඩ කරනවා. එතකොට විදුලිය ගැන බය නැහැ. ලයිව් වයර් එකෙන් වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඒ මොකද ඒ තරම්ම විදුලිය පිළිබඳව මුල මැද අග දැනගත්තට පස්සේ ඒක හසුරවන්න පුළුවන් ශක්තියක් එනවා. මේ ඔය සාමාන්‍ය ඔය 33000 වයරක තියෙන එකේ වැඩ කරන හතර දිනක් ලංකාවේ ඉන්නවා. ඒව ඇත්තටම අඩිය අතට අඩියක් අඩියකට කිට්ටු කරනකොට වදිනවා කරන්නේ. 33000 කරන්ට් එක යනකොට 66 10 යනකොට වයරකේ ඉඳලා සෙන්ටිමීටර ගාණක් යනකම් ළඟට අත යනකොට වදිනවා. මොකද මේ මිනිස්සු වයරකේ යමින් වයරක රිපෙයාර මොකද මේ මිනිස්සු මේ 1.5 වරක වැඩ කරලා තියෙනවා 230 වැඩ කරලා තියෙනවා 33000 වැඩ කරලා තියෙනවා 11000 වැඩ කරලා තියෙනවා අරකට වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් වෙනවා. ඒ වගේ මේ අපේ හිතක තියෙන ඒ ප්‍රතිශක්තිය වැඩෙන්න පටන් ගන්නතර පස්සේ අපි කවදාක හිතන්න බැරි තැනකට යනවා. ඉස්සර නීවරණ එනකොට අපි බයයි සැලෙනවා ගැහෙනවා. නමුත් ප්‍රතිශක්තිය වැඩිලා වැඩිලා ආවට පස්සේ නීවරණට අභියෝග කරන්න පුළුවන් මට්ටමක් තමයි අත්තරම ඔය ධම්මානුපස්සනා මට්ටම. එතකොට එක එක නීවරණයක ඇතිවීම පැවතීම නැතිවීම බලන්න සමත සමාධිය හා විදර්ශනා සමාධියේ ඇති වෙනස පැහැදිලි කර දෙන්න. මේක ඇත්තට මේ අර පොය කරන වෙලාවේදී ඔය සාකච්ඡා කරලා එකනේ ක්ලියර් දුන්නා ෆුල්ස් කැප් කොලේක දෙපැත්තේ මේ පැත්තේ සමත සමාධිය මේ පැත්තේ විපස්සනා සමාධිය කියලා සෑහෙන තොරතුරු තෝගයක් තියෙනවා. ඒක මේ ඔක්කොටම තේරෙන විදිහට ඔක්කොම විස්තර කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. නමුත් දල වශයෙන් තියෙන උපමාන ටික ගත්තොත් සමත සමාධිය සඳහා අරමුණු කරන්නේ සම්මුති අරමුණක් විපස්සනා සමාධිය සඳහා අරමුණු කරන්නේ අත්දැකිය හැකියක් සමත සමාධිය අවසාන වෙලා තියෙන ධානයකට සමවැදීම විදර්ශනා සමාධිය අරමුණු වෙලා තියෙන ඇත්ත ඇති හැටියෙන් දැකීම ඒ වගේම සමත සමාධිය ඇතිකරන්න සප්පාය කරුණු 7-8ක් අත්‍යවශ්‍යයි ඒක සඳහා සාමාන්‍යයෙන් කියන්නේ අරණ්‍යගත වෙන්න ඕනේ, රුක්ක මූලගත වෙන්න ඕනේ, පැවිදි වෙන්න ඕනේ. මෙන්න මේ ඔපරේෂන් තියරි එකේ විතරයි මේක කරන්න පුළුවන් කියලා. විදර්ශනා සමාධිය එහෙම එකක් ඇත්තේ නැහැ. ඕන තැනක ඉඳගෙන කරගෙන කරගෙන කරගෙන යෑමෙන් ඇති වෙන කුසලතා තුලින් අර සප්පාය කරුණ නැති වුණත් වඩාගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ වගේම සමත සමාධියට ගන්න අරමුණ එකම අරමුණ බොහෝ වෙලා පැවැත්වීමෙන් තමයි එහෙම නැත්නම් හිතවල ලද ටාගට් ලෑල්ලකට වෙච්ච බිල්ලක් තමයි සමත සමාධිය කියන්නේ විපස්සනා සමාධිය කියන්නේ පණින සතාගේ පිම්මට වෙට්ටමිය. ඒ නිසා විපස්සනා සමාධියේදී වෙඩිල්ලක් වදුනා කියලා කියන්නේ සමත සමාධිය වෙඩි 1000ක් වදුනට වැඩිය වටින එක. සමත සමාධිය පෙන්වන්නේ ගඟකින් ගොඩවීම සඳහා පොඩි පහුරක් බැඳගෙන පහුරේ ආධාරයෙන් අතපයින් දම් අතිපයින් වැඩ කිරීම, ඒකට වීම, ගේපාර කපා යාම විපස්සනා සමාධිය කියලා කියන්නේ කිසිම පහුරක් නැහැ රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා. පැන්න රැකෙන්නේ රැකේවා, මැරෙන්නේ මැරේවා කියලා දීවැල්ල සීතල වුණත් මිනිමෝරු හිටියක් පැන්න පුළුවන් නම් ඒකට වෙනවා බැනනිකයි. ඉතින් විපස්සනා සමාධියට යන්නේ සාමාන්‍ය සිංහලෙන් කියන කාය ජීවිත নিরপেক্ষව පුදන්න බලන්නේ යන. හරියන්නේ හරි බලෙන් බැන්න බැරි. සමථ සමාධියට යනකොට සන්නහා වැඩගෙන ආයුධ තියාගෙන පොඩි ජීවිතයේ පිළිබඳව කය පිළිබඳව පොඩි ආරක්ෂාවක් ඇතුව තමයි යන්නේ. ඒ නිසා මේ සමථ සමාධිය ආගමකට ධර්මයකට ගැලපෙනවා නැත්නම් සම්ප්‍රදායක එක්ක යන්න පුළුවන් විපස්සනා සමාධිය සම්ප්‍රදායවල් කිව්වට කනගාටු වෙන්නේ මොනම මොනම සම්මතයකට මොනම දෙයකටත් ආණ්ඩුමට්ටු කරන්න බෑ විපස්සනා සමාධිය. ඒක නායයට අහන්න නැති සමාධියක් තියෙනවා. කොච්චරද කියනනම් Tamange සක්කාය දිටුවත් අමුකම් දෙන්නේ. ඒකක් හදාගෙන යන්න. ඒ නිසා විපස්සනා සමාධිය කරන එක නම් මම ඔක් කියන්නේ කියලා ලොකු සංසි බැන්නම. ගුරුවරට උඩින් පිටුම් ගන්න. විමසනා කරනකොට තමන්ගේ ගුරුවරයා තමන්ට ගැළපෙන්නේ නැත්නම් රෑ හරි දවල් හරි යන්නේ කියලා. කරන දෙයක් නෑ ඒකට මොකද හැමෝටම විපස්සනා වල්ලන්නේ. තව සමත කරන ගුරුවරයෙක් එක්ක ගියොත් එහෙමනම් ඉතින් ආපත්‍ති කරයි. මේ ගුරුවරයාට කියලා වැඳලා අවසර ගන්නවා. විපස්සනා කරන එක නා තැනකට ගියාට පස්සේ උනත් භික්ෂුවක් භික්ෂුන් වහන්සේ නමක් විදිහට නිස ගන්න එපයි කියලා තියෙනවා ඉක්මනට. තමන්ට ගැළපෙන ගුරුවරයා විපස්සනා ගුරුවරයෙක් නම් පමණක් නිසාරගෙන ජීවත් වෙනවා. යා සමත ගුරුවරයෙක් නම් ගුරුවරයා ඇත්තටම හොඳයි. ඒකේ ප්‍රශ්නයක් නෑ. නමුත් Tamanට අරමුණු කමටහන් දෙන්න ශක්තියක් නැති නිසා තමයි පිටත් වෙලා යන්නේ. ඒ නිසා විපස්සනා ක්‍රමය ටිකක් රැඩිකල් වාදී. ටිකක් නෙවෙයි කියනවා හොඳටම රැඩිකල් වාදී. එහෙම නැත්නම් විප්ලවශී විප්ලවකාරී. ඒක නිසා මේ දෙකෙන් ඕන එකක් ඉතින් සුපර් මාකට් එකේ ගත හැකියි. ඒ උඟ දෙනෙක් ඉතින් අර සම්ප්‍රදාන කෝල ආගමන කෝල සම්මත ක්‍රමයට යනවා. ඒක ඇති දෝෂයක් නැහැ. නමුත් තැනකට ගියාට පස්සේ ඔය ආලවට්ටම් කර කර හිටියා දැන් ඇති. ඒ ඉතින් හිතනවා රාජා හෝ මා හෝ ගංගා හෝ පයි. ඒතර අම්මා අප්පා කියන දේ අහලත් බෑ. ගුරුවරයා කියන දේ අහලත් බෑ. සක්කාය දිට්ඨිය විසින් දෙන ලනු කාලත් බෑ. ඒකෝර ඉතින් මේ පරදුවර තියලා සූදු කෙලිනා වගේ ජීවිතයත් එක්ක පුදුමාකාරයෙන් මේකට හරි ලස්සනට ගැලපෙන වචන තමයි අපි ආර්ය පරිශ්‍රණයක් කරන්නේ. හරියනවාමයි කියලා විශ්වාසයක් නැහැ. එහෙම කියන්න කාටවත් සාතිකයක් දෙන්න බෑ. නමුත් එහෙ වූ කැපකිරීමක්, එහෙ වූ ජීවිත පරිත්‍යාගයක් කරා කියලා පෙරදුන සතුට වෙන්න පුළුවන්. මම මේ සංසාරේ කරපු නැති විදිහේ කිසි කෙනෙක්ගෙන් අපවීමක් නැහැ. කිසි කෙනෙක් කැපවීමක් නැහැ. කරනවා එතන ආයෝජනය කරනවා 100%ක්ම බංකොලොත් උනා කාටවත් චෝදනා කරන්න විදියක් නැහැ මොකද Taman කරගත්ත දෙයක් නේ. නිසා විපස්සනා සමාධිය හරීම මේ සෙල්ලක්කාරයි. හරීම විප්ලවශීලී. ඒක නිසා මේ අපිට දෙන්න පුළුවන් ධර්ම සමාජයට පුළුවන් නම් කාලවරෙන් කියලා විපස්සනා සමාධිය දෙතයි. විපස්සනා භාවනා ක්‍රමෙ දෙතයි. ඔය මොන්න දහං ගැට පිළිබඳ දක්ෂකම් තිබුණා. මොන්න ලෝකේ දක්ෂකම් තිබුණා විපස්සනාට ගැට පස්සේ බිම ආය බිම ඉඳලා පටන් ගන්නවා. ඒ ගුරුම ස්වාමීන් වහන්සේ කියනවා අපි ඉන්න රටක ඩ්‍රයිවිං ලයිසන් එකක් අරගත්තාම මේක වෙන රටකට යනවා නම් අපි ඉන්ටර්නැෂනල් කරගන්නවා. නැත්තම් මේ රටේ ලයිසන් එකේ රටට යන්නේ නැහැ. බලපාන්නේ. ඒ වගේ තමයි මේ භාවනා මධ්‍යස්ථාන විපස්සනා භාවනා මධ්‍යස්ථාවට ඔගොල්ලෝ මොන්න තරම් දක්ෂකම් හැකියාවල් සූරකම් ශිල්ප දැනගත්තත් හේරම බිම තියන්නේ මම ඒක අලුතෙන් පන්නරක් තියලා දෙන්නම්. ඔව්ව ඉස්මතු කෙරුවොත් කවදාකවත් විපස්සනා සමාධියක් ගන්න බෑ. මොනම විදියකින්වත් Tamange හැකියාවල් ඉස්සර ඉස්මතු කරලා මාන්නක්කාරකම් ඉස්මතු කෙරුවොත් විපස්සනා සමාධියට බාරයි. ඒ නිසා සම්පූර්ණ දන ගාගෙන බිම ගාගෙන කුර ගාගෙන බයිබෝයි කියාගෙන පස්වාන් දාසක බුදුන් දෙවියන් වහන්සේ කියාගෙන ගිහිලා තමයි මේක ලබන්නේ. ඒක ටිකක් සෙල්ලක්කාරයි. ඉතින් මම ඒක නිසා කියනවා මට හරියට බයිනවා. ඒක කොල්ලන්ගේ වැඩක් කියලා. කෙල්ලන්න කරන්න බෑ කියලා. ඒ කෙල්ල චුච්චරක චර්චුරු ගන්න. මොනවා කරන්න ගියත් චර්චුරු ගන්න. චර්චුරු ගන්න නේද මේ කරන්න බෑ. මොකද අපි කාටවත් අපවිලා නෙවෙයි යන්නේ මේක. විපස්සනාව ගන්නේ මට මේක දුන්නොත් මේක දෙන මේ හෙට්ට බුදුහමරොත් එක්ක නෑ. බුදුන්සේකට ඇවිල්ලත් අර එක්කෙනෙක් කියන සාන්නද මේ ප්‍රශ්නට ඔබanse උත්තර දෙන්නේ මට උත්තර දෙන්න තමයි සිවුරක්. බුදුහාමුදුරුවෝ ඔබට මම එන්නේ කිව්වද මෙතේ? උඹනේ මානකමෙන් දෙන කර්මයක් බලන්න යන්නේ. මම ඔබ බලන්න සිවුරේ මම ඔබට උත්තර දෙන්න බැරි නෑ. අන්න ඒ වගේ නිකන් බුදුහාමුදුරුවෝ හරිම සෙල්ලක්කාරය. ඔය මේ තියෙන රූපේ ලාලිත්‍යයක් මට පේන්නේ නෑ. බුදුහාමුදුරුවෝ ඇත්ත 16 ක ශක්තිය සහිත එකවරකට වචන 16ක් කතා කරන්න පුළුවන් අපි ඔය කතා කරන්න පුළුවන් තුම ඩයිනමෝ එකක්. කිසි කෙනෙකුට මොනම තාලකින්වත් අභියෝග කරන්න බැරි පුදුම ශක්තිය. ඒක නිසා උන්වහන්සේ කියන්නේ ඔබ හැම කෙනෙක් ළඟම මේ බුදු වෙන ශක්තිය තියෙනවා. ඔක වනව වනව චර්චුරු කරලා අඬා අඬා හෙට්ටු කර කර යන ගමනක් නෙවෙයි. එහෙම කරනවා මුල් කාලේදී අපි එහෙම කරනවා. නමුත් විපස්සනා හැදීගෙන එනකොට ඒ අමෝර ශක්තිය එන්න පටන් අර ගන්නවා. කිසි කෙනෙකුට අප වෙන්නේ නැහැ. එහෙම අප වෙලා කරන්න බෑ. මොකද මේ වංචනික ධර්මත් එක කරන්න බෑ. මේ ෂට මායාවකමත් එක කරන්න බෑ. ඒ නිසා සම්පූර්ණ විනිවිදපසීලී ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රම විභජනයකින් යුක්ත ගමනකට තමන් තමන් තමන් එක වැඩ කරන අයට ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න ඕනේ මින් ඉදිරියට මගේ මොන වැරද්දක් තිබුණත් ඔයත් අතට අයිතියක් තියෙනවා මට කියලා දෙන්න කර්මා කරලා මට කියලා දෙන්න මම කිසිම කෙනෙක්ගේ මගේ චෝදනා දැක්කට වැරද්දක්කට පෙන්වුවාට මම තරහ වෙන්නේ කියලා දෙන එක නම් තමයි මට ගෞරව කරන්න කියලා හැම වෙලාවෙම මේක මේ කාඩ් ගහනකොට ඕපන් ට්‍රම්ස් ගහනවා කියලා කියන්නේ පාර්ට්නර් ක්ලෝස් ගන්න යනවා. පාර්ට්නර් ක්ලෝස් ගැව්වොත් අනිවාර්යයෙන්ම අවුල්. ඕපන් ටර්ම්ස් යන්න ඩික්ලෙයාර් කරලා යන්න මායත් එක්කත් එච්චරයි අල්ලපු ගෙදරත් එක්කත් එක්ක කවුරුත් එක්ක කරා මෙච්චරයි තියෙන්නේ ඔච්චර තමයි. ඊට පස්සේ වැටෙනවා. ඉතින් මේක කියන්නේ කියලා මම අමරාවතියේදී නන් කෙනෙකුට හොඳටම කියන්නේ. මම කව මේක මේ ගෑනු වැඩක් පිළිමි වැඩක් කියලා. ස්වාමීන් වහන්සේ එහෙම කතා කරන්න කොහොමද මම මේ ඉස බාන්න මම කොච්චර වෛද්‍යයක් දුන්නද කියලා ව අම්මලා තාත්තලාත් එක්ක. ඒ වගේ මට බැරිද විපස්සනා කරන්න කියලා. මම කෝ නෑ ඒක නෙවෙයි මම මේ කියන්නේ. මේ චරිචුරු ගෑවිල්ලත් එක බෑ. ඊට පස්සේ කිව්වා එහෙනම් ස්ත්‍රීත්වය කියලා කියන්න බෑ. මේ ෆෙමිනිටි කියන වචනේ පාවිච්චි කරන්න කිව්වා. මේ මේ මැස්කියුලිනිටි ෆෙමිනිටි කියන වචන දෙක පාවිච්චි කරන්න කිව්වා. මම දන්නේ ඒක සිංහල දාන්නේ කොහොමද කියලා. මේකට පෞරුෂ පෞරුෂ ගතියක් ඕන. විවසනා කරන පරුෂ ගතියක් අවශ්‍යයි. ඒකට කියන්නේ සාහස කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. සිංහතර පාළියේ ඒක අදුයි පාවිච්චි කරලා තියෙනවා සංස්කෘත ශ්ලෝකික තියෙනවා. උද්‍යමක් සාහසං වීර්යං පඤ්ඤා හයක් ලකුණු පෙන්නලා යත්‍රතේ తත්‍ර වත්‍රන්තේ తත්‍ර දෛවම් ප්‍රසීදති. මෙන්න කරුණු හය තිබුණොත් විතරක් ඔබේ දෛවෙන් එනව ශක්තිය පිපිලයි. වනවන්න ගත්තොත් දයිවෙන් එනාවු ශක්තියක් එන්නේ. එව්වත් චරිචුරු ගන්න. ඕන දෙයක් පිටචාය මොන දේ වුණත් මම කරනවා කියලා සාහසික ගතිය තියෙනවා. සාහසයි කියලා කියනවා කාටවත් මට හරි ගියා වැරදුනා කියලා මම කාටවත් අප වෙන්නෙත් නෑ මම කවුරක්වත් සන්තෝෂ කරන්නත් නෙමෙයි කරන්නේ මේක කරන්නේ සත්‍ය ඇති හැටි දැක ගන්නයි ඕනේ වැරදිලක් කරදිච්චා ඕනේ නින්දාවක් කරච්චා ඕනේ පෙරදිලක් කරදිච්චාවයි කියලා ගියොත් මොකාට බිම දන්නේ හැබැයි මම කියනවා ඒක වෙන්නේ භාවනාවේ විපස්සනායේ සෑහෙන පන්නරයක් ලැබුවට පස්සේ තමයි කෙනෙකුට ඒ සාහසික ගතියනේ මේ සාහසික උනායි කියලා කියන කාටවත් බය කරන කාටවත් මේක නිකන් නෙමෙයි. මේ මාමයා විසින් දෙන ලනු කන්නේ. අමානුෂිකයි. අමානුෂික රතිය නැත්තම් අසද්දෝ අකතඤ්ඤෝ වගේ වචන පාවිච්චි කරලා තියෙනවා රගවචනාංශේ. ඒ තමයි අරගන්නවා මේ මේක ඇතුලේ වැඩ කරන වංචනික ධර්ම මිත්‍ර ප්‍රතිරූපකයි. කොනිකම් මිත්‍ර ශිරිපෙන් තමයි මතුවලා එන්නේ. ඒ වගේ ෂටමායාවේ ගතිය හැම වෙලාවෙම අපි අනුමත කරනවා. අනුමත කරනකොට කරකොල ගෙනියන්නේ ආය සංසාරේ තමයි. ඒක මොහොතටම කතා කරලා කියන්න ඕනේ නෑ උඹේ ඔපිනියන් ඕනේ නෑ. උඹේ ගොඩ පෙරකුදු මට ඕනේ මම යන්නේ මගේ ගිනාව ශක්තිත් එක්ක යන්නේ කියලා. නැත්නම් සද්ධා විරිය සත්‍ය සමාධි ප්‍රඥාත් එක්ක යන්නේ කියලා ඒ ගති එනවා. ඒකෝට තමයි දරුවචනස ඔළුවට අත තියලා කියන්නේ ආඹ සාක්‍ය පුත්‍රයා. ඔබ සාක්‍ය දීතාව කියලා බුදුහාමුදුරු ලම්බුව දෙන්නේ එහෙම ඒ Taman තුලින්ම ඒ ඔදේ වතුෙච්ච අය තමයි. අනික් අයට ගමන බෑ කියන්න බෑ. ඒක සමත ක්‍රමෙන් යයි, පාරමිතා පුරයි, පින් කරයි, ගොඩක් දේවල් කරනවා. මතර විපස්සනාව පස්චිම භාවික සත්‍යයේ ඉන්නේ. මොනවා කිව්වක්වත් හරියන්නේ නැහැ. කදාගෙන යනවා. ඒක එන්නේ මේ සමත සමාධියට වැඩිය විපස්සනා සමාධිය, විපස්සනා සමාධිය හරීම සෙල්ලක්කාරයි. හරීම රැඩිකල් වාදී සමාධියක් තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සත්‍යත්‍රාණ සූත්‍රයෙන් කියවෙන්නේ මේ මිනිස් ආත්මය අප ලබා ඇත්තේ නිවන් දැකීමටම කියා නේද? එහෙමම කියලා ගත්තොත් ඉතින් ඔන්න සූත්‍රේ තේරෙනවා උගව දෙනේ මේ මේක සංසාරේ කකා කකා යන්න තමයි ඕන වෙලා තියෙන්නේ. මේට වඩා හොඳට ඊගාවාත්මේ හම්බ වෙලා දැන් මේ ආත්මේ ඉන්දියාවක් පූජා කරනවා ලබනාති බුරියානි හම්බ වෙනවනම් අන්න ෂෝපින්ග. එච්චර තමයි මේ සංසාරේ මේ අපි මේ අනාගතයේ මේ ආත්මේ බදු තීලා ඊගාවාත්මේ ලොකු ආයෝජනයක් ලැබෙනවනම් ආශාසනේ ෂෝක්. ඒක තමයි අපි මේ කරගෙන කරගෙන යන්නේ. නමුත් මේ සූත්‍ර වල පෙන්වන සර්වඥාන්සේ එක දශමයකට එක තඹයකට එක තප්පරයකට පතන් දෙපා මේකේ මොන්නම දෙයක් ගන්න දෙයක්. මේක කුණු වෙලා තියෙන දැනටම. තාමත් ඒක තේරෙන්නේ නැත්තම් නොකරන්න. ඒක මේ මේකේද මේ අපි ඔය මීටිගල කරපු එකේ කචනීය සූත්‍රයේ ලස්සන සඳහන් කරනවා සර්වඥ අම්මතර දැනගෙන පටන් ගන්නෙ. මහණි යම් කිසි කෙනෙක් පෙරවිසු කඳ පිළිවෙත දන්නවා. ඒ මනුස්සයා පෙරවිසු කඳ පිළිවෙත දන්නවා කියලා දන්නේ පෙරවිසු රූප ආත්මය දකිනවා, වේදනා ටික දකිනවා, සංඥා ටික දකිනවා, සංස්කාර ටික දකිනවා, විඥාන ටික දකිනවා. ඕකෙන් තමයි අපි මේ පෙරවිසු කඳ පිළිවෙත කියන්නේ දැනටමත් අපි රූප කියලා දන්නේ 100ට දෙකක් විතර එනවා අපි හිතනවා අපි දන්නේ. විඳවලි වලින් අපි විඳවන්නේ ඉතාම ඩිංගිත්තම ඕකෙන් තමයි අපි ලෝකෙම අවාගෙන තියෙන්නේ. නමුත් ලෝකේ තියෙන ඕන තරම් විඳවන්න පුළුවන් දේවල් නැත්නම් විඳින ලබන්න පුළුවන් දේවල්. සංඥා කියලා ඉතාම සීමිත සංඥාවක් අපිට තියෙන්නේ. සංස්කාරත් එමය විඥානයත් එමය. පෙරවිසු කඳ පිළිවෙතෙත් ওই ටික විතරයි වාර්තාගත වෙලා තියෙන්නේ. ගියත් ওই ටික විතරයි දකින්න පුළුවන් කියලා එක එකක් ඒ පංචස්කන්ධ පෙන්නලා කියනවා මහණී යමෙක් රූපස්කන්ධය දැක්කන මේකේ තියෙන හරියක් තියෙන ගණ්ඩ දෙයක් නැහැ හිස්කමක් තියෙන ශුන්්‍යතාවයක් පෙරවිසු කඳ පිළිවෙත දැක්කයි කියලා කියන්නේ ඕනෝකෙන්ම වාගත්ත මායාවක් විතරයි. එහෙව් එකේ මේ මිනිස්සයා ඉස්සරහට හිතනවා නම් මේ මට මෙහෙම රූප ලැබේවා මෙහෙම රූප ලැබේවා කියලා මේ මනුස්සයා මේ දැන් තියෙන පුස්ස ඇත්තක් කියලා හිතාගත්ත මායාවෙන් ඉඳලා තමයි ඉස්සරහටත් පතන්නේ ඒ නිසා හරියට මේක දැක්කනම් කද්දාකවත් දශමස්ථානික උත්තරහට යන්නේ. මම හිතන්නේ වජිරඥාන හමුදුර වෙන්න ඇති කිව්වේ මේ ඉස්සරහා ගැන ප්‍රාර්ථනා කිරීම දෙන්න තියෙන සුද්ධ වචන තමයි ප්‍රමාණික. අන්තිම බස් එකේ යන්න ඉන්නේ. මේ බස් එකේ නැග්ගන යන්න පුළුවන්. ඉතින් අන්තිම බස් එකේ යන්න පුළුවන් වෙන්නේ ඉඳී තියෙනවා. නමුත් මේක සාසනය කියන්න එපා. මේක බුද්ධ ධර්මය කියන්න යන්න එපා. කරනවා නම් දැන් නැත්තම් කවදද? ඒ කියන්නේ මේ සෙන් බුද්ධාගම කියලා කියනවා දැන් නෙවෙයි නම් කවද්ද යකෝ මෙතන නෙවෙයි නම් කොහෙද යකෝ තෝ නෙවෙයි නම් කවුද යකෝ කියලා මේ එහා මොහොතක් ගැන හිතනවා නම් ඒ ප්‍රමාදේ මෙතනින් එහා දණක් හිතනවා ප්‍රමාදේ මට වැඩි කවුරු හරි මට මේ කරද කියලා හිතන එක ප්‍රමාදේ මම දැන් මෙතන කෙරෙන්නේ ඔච්චරයි. ඒකට යන්න පුළුවන් නම් ඒක නිවන වගේ. ඒ නිසා දැන් මෙතන මම කික මෙතනින් එපිට තනක් එවිට මොහොතක් එවිට වික්ෂණේ කිසි කෙනෙක් ගැන අපේක්ෂා කරන්න. සත්‍යත්තාන සූත්‍රය නෙවෙයි ඇත්තට මේ මේ ශුන්‍යතා පරිසංයුක්ත සූත්‍ර, නිබ්බාන පරිසංයුක්ත සූත්‍ර ඇත්තටම මේ බුද්ධ ශාසන ඉස්ලාම අන්තර්ස්ථාන වෙන කොටස කියලා කියන්නේ. මොකද ගෝධනෙක් කැමති මේ මේක ආයෝජන ක්‍රමයට ඉස්සරහට වැල්පොලි ක්‍රමයට ලාභ ලැබෙන ක්‍රමයට ආයෝජනය කරන තමයි ශාසනය හදාගෙන තියෙන්නේ. නැත්නම් ආගම හදාගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ බුද්ධ ආගමේ ඉස්සරහ නෙමෙයි ඒක කතෝලික ආගමෙත් එක්කයි. කොයි ආගමෙත් ආගම් වල ස්වභාවය තමයි වර්තමානයේ කුලියට ගන්නවා. වර්තමානයේ පාවා දෙනවා අනාගතය වෙනුවෙන් අනාගතය හැමෙන සපක් වෙන්නේ. ඔක හොඳටම ලිව්වේ අර්නස්ට් හෙමින්වේ කියන මහලා සාමූහික කියන පොතේ මේ ආගම් කියලා කියන්නේ ඒ මිනිස්යාගේ වචනින් ඇදී කියනවා අබින් වගේ જાතියක් වර්තමානයේ මත් වෙලා මේ අනාගතයක් ගැන බලාපොරොත්තු කරන වැඩක්. ඒ නිසා කවුරු කරත් මේකෙන් කරන්නේ මානව මනසේ තියෙන අවදිවීමේ ශක්තිය පාලු කරනවා බාධා කරනවා. ඒ වෙනුවට බුදුහාමුදුරු ප්‍රබුද්ධයි කියලා කියන්නේ වර්තමාන මොහොතට ප්‍රබුද්ධ වෙන්න ඕනේ. ඒ මනස කවදාකවත් ඉස්සරහට යන්නේ. එහෙම නැත්නම් වෙන මොහොතක් ගැන වෙන තැනක් ගැන වෙන කෙනෙක් ගැන අපේක්ෂා කරන්නේ. ඒ නිසා හරියට සූත්‍ර කියවනවා නම් ඒක නිකන් මේ ඉලෙක්ට්‍රික් කියලා කියන්නේ ඒකට. ෂොක් එකක් වදිනවා වගේ. කියවනකොටම තේරෙනවා උත්සජානසිකේ දේශනා අවුරුදු 2600ක් පමා වෙලා තියෙන්නේ. තාමතර ඇතුලේ තියෙන මේ පුදුම ශක්තිය. ඒක ඒක නිකන් නිලාපුරපත්තු කරන විශ් වෙන ශක්තිය වගේ පුදුම ශක්තියක් තියෙනවා. කිසිම සූත්‍රයක් මම හිතන්නේ ඒ ඒකෙන් පන්නරේ ලැබල නැති ඒවා. නමුත් අපි නිතර පාවිච්චි කරන් ගන්න තියෙන පුළුවන් තරම් අර ආයෝජන ක්‍රමයට යන සූත්‍ර. ඇතුළේට බැලලා බැලුවොත් එහෙම ඒක නිකන් නිදානයක් වගේ. හැම එකම හරන්න හරන්න එහෙම තමයි වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශුන්‍යතාවයේ කොහොමද ශුන්‍යතාවයේ භාවනාව වශයෙන් වැඩි යකෙන්නේ? ශුන්‍යතාවත් එක විදිහට අනිර්වචනීය දෙයක්. නිවන වෙනුවට කියන තේන තවත් වචනයක්. මේ සාමාන්‍ය මහායාන බුද්ධ ආගමේ තමයි ගොඩාක් ශුන්‍යතාවයේ ලස්සන විස්තර කරලා තියෙන අපේ කෙත් මොගරාජ සූත්‍රයේ වගේ තැන්වල ශුන්‍යතෝ ලෝකං අවේක්ඛස්සු මොගරාජ සතෝ සදෝ සතෝ සදා ශුන්‍යතා ලෝකං අවේක්ඛය අවේක්ඛයෝ මච්චු රාජාන පස්සති කියලා කියන මේ ලෝකේ තියෙන රූප වේදනා සංඥා සංස්කාර බැලූ බැලමට යමක් පේන්න තිබුණට මේක මවාපෑමක් මේක මායාවක් මේක මායමක් කියලා දන්නවනම් ඕක සැලසුම් කරන්න යන්නේ ඉස්සරහට මට ලොකුව ලැබේවා අඩුව ලැබේවා කියලා. එතකොට මේ දේ හරහා දකිනවා නම් අපි දැක්මට තමයි ශූන්‍යතාවය කියලා කියන්නේ. ඒකට මායයට අපිව නොපෙනී යනවා කියලා කියනවා. අපිව දැඩිව අල්ලගන්න අල්ලගන්න මායයට අපි හොඳ ටාගට් එකක් වෙනවා. අපි හොඳ එල්ලයක් වෙනවා. අපි දැනට අතහැරලා හිටියොත් මේ රූප තියෙනවා තමයි. ඒක රූපණ ගතියක් තියෙන්නේ, කුප්පණ ගතියක් තියෙන්නේ, චලන ගතියක් තියෙන්නේ, කම්පන චංචල ගතියක් තියෙන්නේ. ඔකේ ඔහොම පිඩාඹල තියාගෙන ඉන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම පිළ ඇරුවට පස්සේ ඝන සංඥාවට ගියොත් අහු වෙනවා රාශි සංඥාවට ගියොත් අහු වෙන්නේ රාශි සංඥාවෙන් ගිහලා එකට එකට පතුරු ගහලා පතුරු ගහලා වැළුවොත් පතුරු ගහන්න ගහන්න මේක ක්‍රියාවේ එක ශක්තියක් විතරයි ගන්න දැති ද්‍රව්‍යයක් නැති බව නැත්තම් වේගය සහ ද්‍රව්‍ය අතර මාරු හොඳට පුංචි පුංචි වෙන්න තියෙනවා වේදනක් ගත්තාම අපි මේ දකින්නේ වේදනා කඳු වේදනා ස්කන්ධ වේදනා කය එක එකක් පතුරු ගහලා ගත්තොත් නලාගාරම කුංජරෝ කියන වගේ බතගාරක් විදින ඇතෙක් වගේ පුංචි පුංචි වේදනාවක් අතර ගත්තොත් ඒව අපිට හපල ගන්න පුළුවන්. ගුලි වුණාට පස්සේ තමයි මේක ඇත්තටම කාම මේ කාමරාගානුසය පටිඝානුසයෙන් පටලවා ගත්තට පස්සේ තමයි වේදනාව අපිට හරව ගන්න බැහැ. සංඥාව ගත්තොත් ඒක මිරිඟුවක් වගේ. ඒක කොහොමඩක්වත් ගත යුතු හර පද්ධතියක් පේන්නේ නැහැ. සංස්කාර කියලා කියන්නේ කෙහෙල් පදක් වගේ කියලා කියනවා. හරපද්ධතියක් නෑ විඥානය කියලා කියන්නේ මායාකාරයේ මායාවක් වගේ. ඉතින් මෙවුවා නිකන් හරහා පේන ගතිය. ඇත්තටම අපිට අමාරුයි මොකද අපි භෞතික ලෝකේ ජීවත් වෙනකොට රූප තියෙනවා, තියෙන රූප පේනවා, පේන රූප තියෙනවා කියන සංකල්පය තමයි භෞතික විද්‍යාව යන්නේ. මොකද මිරිඟුව දකිනකොට කණ්ණාඩියක ඡායාව දකිනකොට වස්තුවේ ඡායාව දකිනකොට පේනවා ඒකේ තිබුණට ඒක මොකුත් නෑ කියලා. ඒක පිළිඹුවක් විතරයි කියලා. ඒකම වේදනාව ගැන බලනකොට පැහැදිලිවම වේදනාවගේ පොඩි පරාසයක් ගත්ත ගමන් වේදනාව අවසන්න වාසන්න වැළුවොත් දැවෙනවා තැවෙනවා වේදනාව පොඩි ඩිස්ටන්ස් එකක් ගත්ත ගමන් අපිට පේනවා මේකේ තියෙන්නේ මේ විඳවන ගතියක් විතරයි ඒක නැති කරන්න පුළුවන් ඔය මිනිස්සු මත්පැන් පානය කරලා කරන්නේ ඒක තමයි කුඩු ගහලා කරන්නේ ඒක තමයි ඔය දූර්ත වැඩ කරලා කරන්නේ ඒක තමයි මේ වේදනාවෙන් පොඩි වෙනසක් ඇති කරගන්න හොඳට වේදනානුපසන භාවනා කරනකොටත් ඔය කිසිම වේදමකින් තොරව ඒ ඒ විදිහට වේදනාවේ වෙනසක් ගන්නවා. එතකොට පේනවා මේක නිකන් මේ වතුර ඇඳ පීරක් වගේ නැතුව නෙවෙයි. නමුත් ඔගේ හරපද්ධතියක් නැහැ කියලා. ආන්නේ විදිහට මේ දේවල් වල තියෙන හිස්බව කුස්බව අඩු ගානේ අනිච්ච සංඥාවෙන් අනිච්ච චිත්තේ අනිච්චානුපස්සනාවෙන් දියුණු කරලා යනකොට මේ දේවල් වෙනකොට දේවල් හරහා දැකීම තමයි සිදුවෙන්නේ. ඉතින් ඒක ශූන්‍යතා දර්ශනය කියලා පෙන්නනවා. ඒක සාමාන්‍යයෙන් අනාත්ම ලක්ෂණේ පස්සාකාරික සර්වචන්ද විස්තර කරනවා. අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ අනාත්ම සංඥාවේදී ගන්න මේක හර පද්ධතියක් නෑ කියන එක. මේක අනුන්ගේ ණයට ගත්ත දෙයක් වගේ කියලා. බලන්න පටන් අරගත්තොත් අපි දැඩිය සිස මේවා රණ්ඩු කරන්න යන්නේ. මේක ගහපා දෙන්න යන්නේ. ඒකත් වෙන්න පුළුවන් මේකත් වෙන්න පුළුවන්. මොකටද ඉතින් ගහපා දීලා මේ හිම ගන්න දෙයක් නැහැ. ඔබම දිනාගනින් කියලා නිකන් හිටියට පස්සේ මායයටවත් අල්ලන්න බැහැ. ඒ ශූන්‍යතා දර්ශනය වැඩියෙන්ම දිනු කරා ඔය නාගාර්ජුන පාදයන් ඔය මධ්‍යම කාරිකාවේදී ඊට පස්සේ මහායාන බුද්ධ ආගම මේක දැඩිසේ විශේෂණය කරා අවාසනාවට වගේ අපේ අටුවාචාරින් වහන්සේලාට අහු වෙලාම නැහැ අහුවෙලා තියෙන ඉතාම ලේස මාත්‍ර වශයෙන් අපේ අටවචන් වාසලා බොහෝ විට මේක ආත්ම අනාත්ම දෙකත් එක්ක පටලවිලා තියෙනවා. බුදුරජාණන් කිසිම තැනක ආත්ම කියලාත් නැහැ මේක අනාත්ම කියලාත් නැහැ. ඒක නිසා අටවචාරින් වාසලත් එක්ක යන්න ගත්තොත් අපි අනිවාර්යයෙන්ම එක පැත්තකට පක්ෂග්‍රාහී වෙන ගතියක් තියෙන. ඒ නිසා අපිට අර ශූන්‍යතා ප්‍රතිසංයුක්ත කොටස කොහෙන් හරි ගිලිහිලා තියෙනවා. ඉතින් මේ මෑත කාලේ ඇත්තටම ලංකාවේ හොඳට මේ දේවල් ශුන්‍යතාව පිළිබඳ අවබෝධයක් කරගත්ත ස්වාමීන් වහන්සේලා පිළිබඳ හොයලා බලනකොට මේ හැම ස්වාමීන්වහන්සේලාම සංස්කෘත දැනුම තිබිලා තියෙනවා. මහායාන පොත්වලට සම්බන්ධය තිබිලා තියෙන ඒ ස්වාමීන්වහන්සේලා ඒකෙන් අරගෙන තියෙනවා මේ ශුන්‍යතාව පිළිබඳව තේරවාදී හැලිච්ච කොටස. ඒක අරගෙන මේකට බත් කෙරුවට පස්සේ මේ ස්වාමීන් වහන්සේ විශේෂ දේශනා කිරීමේ ශක්තිය සහ තත්ත්වයක් දිහා කාරණාවද්‍ය හොඳට බැලීමේ ශක්තියක් තිබිලා තියෙනවා. ඉතින් මේකෙදී මේ ප්‍රසිද්ධ පුද්ගලෙක් කීප දෙනෙක්ම ඉන්නවා. මේ සංස්කෘතිය ගන්නන්න ඕනේ නෑ කියලා <clears throat> අයින් කරලා තියෙනවා අපි. මෑත අවුරුදු 50ක විතර කාලේ ඊට ඉස්සෙල්ලා හැම පඬිතෙක්ම පඬිතයි කියලා කියලා තියෙන සංස්කෘත ධර්ම. ඒ සංස්කෘතිය සංස්කෘත හැබැයි සුංගාරමයයි. ඒකේ එක පැත්තක් තියෙන නමුත් ඒ ශූන්‍යතා දර්ශනයේට හරීම මේ සංවේදීව සම්බන්ධ වෙන රචනා විලාසයක් තමයි තියෙන්නේ සංස්කෘතේ. ඉතින් ඒක මම හරියට උත්සාහ කරා සංස්කෘත භාෂාව ඉගෙන ගන්න මට ඇත්තටම පාලිවත් හරියට තේරෙන්නේ නැහැ. මොකද අපි මේ විද්‍යාව කියලා එකක් නැහැ. මගුලක් උඩු තියන හැටැයි ඉතින් සියලු සයන්ස් කාර්යෝ අනිත්‍යයි කියලා තමයි අපි දන්නේ. සංස්කාරයෝ නෙවෙයි. සියලු සයන්ස් කාර්යෝ අනිත්‍යයි. අපිට පාලි දැනුම අඩුයි, සංස්කෘත දැනුම අඩුයි. පුළුවන් නම් මම කියන්නේ ශුන්‍යතා දර්ශනය දැනගන්න නම් සංස්කෘත බේස් එකට යන්න. ගියාට පස්සේ ඒ මධ්‍යම කාර්යතාව වගේ පොත් කියවනකොට අද්ද තව වෙනකන් තර්ක ශාස්ත්‍රයේ ඒ ආචාර්යන් වහන්සේලාට කිට්ටු කරන කවුරක්වත් බටහිර තියා ආසියා කරේ තියා ඒ අවුරුදු 2600 මේ එහෙම නැත්නම් ඊට ඉස්සර තිබුණ වේදේවත් ඒ නාගාර්ජුන පාදේ වගේ ඒ දේ විස්තර කරන්න ශුන්‍යතා දර්ශනය මතු කරන්න කවුරක්වත් නැහැ ඉතින් ඒක නිසා මේක තියෙනවා අත්‍තර කාලය විසින් පොඩි හැලිච්ච කෑලි වගේක් තියෙනවා අපේ දැන් හැබැයි ඒක අද තියෙන ලංකාවේ බුද්ධ ධර්මයේ විශේෂයෙන්ම ලේඛන කලාවේ බණ්ඩේ ශූන්‍යතා දර්ශනය ආපු කට්ටිය තේරවාදයට පහර දෙනවා මේක හුදු ආගමක් විතරයි මේක හුදු සම්ප්‍රදායක් විතරයි කියලා නිර්දය විදිහට පහර දෙනවා මම ඒකට ඉච්චර අනුමත කරන්නේ නැහැ තේරවාදී කට්ටිය ශූන්‍යතා දර්ශනය දකින්නට කියනවා මේක හෙරටික් මේක මහායානිකක් අපිට ඕනේ නැහැ කියලා මේ දෙකෝල් අතර පොඩි උරුට්ටුවක් තියෙනවා අපි මද පිළිවෙතේ යනවා ලුවන්තරම් ථේරවාදයේ තියෙන මේ සම්ප්‍රදාන කුල ආගමන කුල ගතියත් අපි රකිනවා. හැබැයි ඒකේ තියෙන සීමාව දැනගෙන. ඊට පස්සේ ශූන්‍යතා දර්ශනය දන්නවා ඒක නාස්තික වාදයක්. ඒක රැඩිකල් වාදයක්. ඒක අභියෝගශීලී දෙයක්. මේ දෙක හරියට බත් කෙරුවට පස්සේ මේ දෙක එකට සම්බන්ධ කෙරුවට පස්සේ තමන්ගේ ජීවන දර්ශනය හදාගන්න පුළුවන්. එතකොට ස්වාධීනයි හැබැයි. මේ මහායාන වලින් ඒක අල්ලලා ලියපු හොඳම පොත තමයි මම දන්නේ ඉංග්‍රීසි පොත සෙන් මයින්ඩ් බිග්ිනර්ස් මයින්ඩ් කියලා සුසුකි ඒ පොතක් තියෙනවා හැම වෙස්ටර්න් කෙනෙක්ම කියවලා තියෙනවා හැමදාම ආධුනිකෙක් වෙන්නේ කවදාකවත් මම මෙච්චර භාවනා කරලා තියෙනවා මෙච්චර හිල්ලන්ටයි මෙච්චර දැනුම තියෙනවා කියලා හීනකින් දැනෙන්න දකින්න බෑ කියලා කාටවත් Tamanටවත් දැනෙන්නේ හැමදාම ආධුනික මනසක් තියෙනවා නම් ශූන්‍යතාවයේ පිළිබඳව ලත්තන පටන්ම මුල් බහිණ ගතියක් එක එක හරි අමාරුයි මොකද අපිට අධ්‍යාපන ක්‍රමයෙන් අං අං අං තට්ටු බලන් දාලා තියෙන දැනට මම අරක කරලා තියෙනවා මේක කරලා තියෙනවා ඉතින් මේක ඩීලර්නින් ප්‍රොසෙස් එක මේක ගලවනවා කියන එක හැම ගන්නවා ඇට ඇට අකින් ඇට ගලවලා දානවා වගේ අපි අර තියෙන පරණ හැව මේ ශූන්‍යතාවයට යනකොට මේ ඔක්කොම අයින් කරන්න සිද්ධ වෙනවා ඉතින් ඒකකට මට මතකයි මම කැන්බරා ගිහිල්ලා එහෙම කියන වෙලාවේ කම්ම කෙනෙක් ප්‍රශ්නයක් අහුවා ස්වාමීන් ඕක පොඩියෙකුට කියලා දුන්නොත් කොහොමද ඒක ඉගෙන ගන්න? ඉගෙන ගත්තට පස්සෙත් අපි කියනවනේ ඉගෙන ගත්ත දේ ලයින් කරන්න කියලා. කොහොමද පොඩියෙකුට අධ්‍යාපනයක් ලබන්න ගැම්මක් කරන්නේ? ඉතින් මම කව පොඩි එකාට සීල සමාධි ප්‍රඥා ක්‍රමයට යන්න. ඒ ප්‍රශ්න අහන අම්ම පොඩක් ඔබ තේරුම් අරගන්න. පොඩි එකාට බෑ. පොඩි එකාට ප්‍රෝටීන් සහිත ආහාර ගන්න බෑ. ඒක දියර ආහාර දීලා. ලොකු වුණාට පස්සේ කලවයස ආවට පස්සේ උට තේරෙන්න පටන් අරගන්නවා. බුදුජනසේ එක එක මට්ටම් වලට ආහාර දීලා තියෙනවා. ඒ ශුන්‍යතා දර්ශනේ ඉන්නේ අනාත්ම දර්ශනයත් එක්ක. මුවත් ස්වාමීන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන සිලස්සනේ සෑම විටම මෙනෙහි කිරීම නිවැරදිද? මම සමාජලට හුඟක් කලට මේකට උත්තර දෙන එක එක ආරක ඉඳගෙන කියලා මට හිතෙනවා. ඒක මම ඇති වෙන ප්‍රතික්‍රියාවද කියන්න මම දන්නේ මුළු සතිපට්ඨාන කොච්චර කිව්වත් කිසිම තැනක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මෙනෙහි කරන්න කියලා නැහැ. කිසිම තැනක කියලා නැහැ. ඒ නිසා මේ අනිච්චානුපස්සන දුක්ඛානුපස්සන අනාත්මානුපස්සන කියලා තියෙන අනිත්‍ය වැටෙන්න යනුව මෙනෙහි කරනවා. දුක වැටෙන්න යනුව මෙනෙහි කරනවා. අනාත්ම වැටෙන්න යනුව මෙනෙහි කරන නිසා දුක්ඛ ලක්ෂණේ දුක්ඛ දුක්ඛතාවයේ දුක්ඛ ලක්ෂණේ සහ දුක්ඛානුපස්සනාව කියලා තුනක් තියෙනවා. අනිත්‍ය ලක්ෂණය, අනිත්‍ය අනුපස්සනාව, අනිත්‍යනුපස්සන ඥාන කියලා තුනක් තියෙනවා. ශූන්‍යතාවේ ශූන්‍යතානුපස්සනාව, ශූන්‍යතාවසන ඥාන කියලා නම් මේක එතෙන්ට ආවට පස්සේ නිකන් වාඩි වෙලා ඉඳලා හුස්ම වැදෙනුනාට පස්සේ හුස්ම මිනේ කරනවා. එච්චර නේද? හුස්ම හොයාගෙන යamak නැහැ. ඒක නිසා කිසිම දැනක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කිව්වද සාධාරණ සැකයක් වෙනවා ද්වේෂයෙන් කතා කරන්නේ. ඕනම දෙයක් පිළිබඳ අනිච්චං අනිච්චං කියලා කියන්න නම් ඒක පිළිබඳ මුස්පීන්තු ගතියක් දැකලා තියෙනවා. එතකොට අත්ති කිලමතාන යෝගයට වැටේ. නමුත් ස්වභාවයෙන් අනිච්ච ලක්ෂණය මතුවලා එනකොට ඒ පිළිබඳ එහෙම ද්වේෂයක් වෙන්නේ මේ සත්‍ය ධර්මයේ මතුවලා ඉන්නේ. ඒ අනුව හිත පැවැත්වීම කියන අනිත්‍ය අනුව බැලීමට අනිච්චාන පස්සනාව කියලා නැත්නම් එන්නේ ඉස්සෙල්ලා අනිච්චං අනිච්චං කියලා කියන එක මන් මන් හොයලා හොයලා බලුවා තියෙනවා සම 40 කර්මස්ථාන කියලා ඔය රේරුකාණ ශාස්ත්‍රික පොතේ තියෙන්නේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ කියලා දොළොස් ආකාරයකට පෙන්නලා තියෙනවා. නමුත් එතෙන්ට එනකම්ම සතිය සමාධිය භාවනා නඩිකතට පස්සේ නම් ඒන දේ මේකයි කියලා දැනගතයි. බා සතිය සමාධියෙන් තොරව මේක අනිච්චං අනිච්චං අනිච්චං අනිච්චං කියලා කිව්වට ඒකෙ එච්චර yaadena ගතියක් හිත තත්ත්ව තත්ත්වගත වෙනවා නිසා මේ මහසිසාරද පොතේ මම පරිවර්තන කරනකොට අන්තිමට මේ ශාංශ කියලා තියෙනවා මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ නම් අවශ්‍ය නම් අනිත්‍ය කියලා මෙනෙහි කරාට කමන්නේ මොකද ඒ වෙනකොට ඒ දක්ව හොඳට පේන්න පටන් අරගෙන මේ ගැඹුරු බලව විපස්සනා වියක්ති ඒත් නැති වුණාට පාඩුවක් වෙන්නේ නැහැ කියලා තියෙනවා ඒ තව එන්න පටන් ගත්ත ඒක අනිවාර්යෙන් Taman ඉදෙන්න ගෙනියනවා ඒ පරිසංශික පොතේ ඔය මම පරිවර්තන කරපුවා මේ අත්දැකීම කියන එකේ ඉවර කරන්නේ අනිච්චාන පසන දුක්ඛාන පසන අනාත්මාන පසන කියන එකේ ඒ ශාන්ති කියනවා අනිත්‍ය ලක්ෂණය මත වෙනකන් ඉන්න. දුක්ඛ ලක්ෂණය මත වෙනකන් ඉන්න. අනාත්ම ලක්ෂණය මත උනට පස්සේ ඒක හැමදාම සනාතනම තියෙන එකක් අපේ ඉන්දිය ධර්ම දිනුනාට පස්සේ විතරයි පේන්නේ. පේනුනට පස්සේ මෙනෙහි කරුවොත් නම් හානියක් වෙන්නේ නැහැ. එතකොට ද්වේෂකින් නෙවෙයි මෙනෙහි කරන්නේ. මත වෙන දේ දකින්න. එතකොට ඒක විපස්සනාවක් වෙනවා. ස්වාමී වහන්සේ නිරාමිස සුවය හා අදුක්කම සුඛ දෙක ඔරිජිනල් වෙන ආකාරය වෙනස් වුණාට ඒ දෙකේ සමාන ලක්ෂණ ඇද්ද දෙකේ වෙනස මට පැහැදිලි මත් දැන් සත්‍ය ප්‍රශ්න කියෝ ස්වාමීන් වහන්සේ නිරාමිස සෝය හා අදුක්කම සුඛ දෙක ඔරිජිනල් වෙන ආකාරය වෙනස් වුණාට ඒ දෙකේ සමාන ලක්ෂණ ඇද්ද දෙකේ වෙනස මට පැහැදිලි වුණා. නෑ ඔරිජිනල් කියන වචනේ පාවිච්චිලා තියෙන වැරදි ඒක. ඔරිජිනේට්. ආයත් කියන්නේ ඔරිජිනේට් කියන වචනේ තමයි ප්‍රශ්නේ කිව්වේ. ස්වාමීන් වහන්සේ නිරාමිත සුවය හා අදුක්කම සුඛ දෙක ඔරිජිනේට් වෙන ආකාරයේ වෙනස් වුණාද? ඒ දෙකේ සමාන ලක්ෂණ ඇද්ද? දෙකේ වෙනස මට පැහැදිලි වුණා. පැහැදිලි මදිගම නම් මට තේරෙනවා පැහැදිලිව තේරෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද අපි කාටවත් තාම පැහැදිලි නැහැ. නමුත් අපි යොක්තා කරන්නේ මේ භාවනා කරන්නේ. මම මෙහෙම විස්තර කරනවා. ඒකට ප්‍රශ්න විස්තර වෙයි. ඒ නිර්ාමිෂ ප්‍රීතිය කියන එක පටවියාපෝ තේජෝ ආයෝ හරහා යනකොට ආකාශ ධාතුවෙන් අවබෝධ වෙනවා. වේදනාවේ සැප දුක් දෙක හරහා යනකොට අදුක්කම සුඛයෙන් අවබෝධ වෙනවා. නසඤ්ඤ සංඤී නවිසඤ්ඤ සංඤී නෝපිය සංඤී නවිභූත සංඤී කියලා එන සංඥාවේදී සංඥාවේදී එතන වැටෙනවා. සංස්කාර වශයෙන් සංස්කාර සමතියේදී යමක් කරන එක නැතර කරුවට පස්සේ වැටේනවා. විඥානයේදී අනිදසන විඥානයේදී වැටේනවා. ওই පංචස්කන්ධයේ හැම තැනකදීම මධ්‍යම ප්‍රතිපදාවට පාරක් තියෙනවා. මොකද සමාන රූප කර්මස්ථානේ භාවනා කරගෙන යනවා. සමහර වේදනා කර්මස්ථානෙන් යනවා. වේදනානුපස්සන නැත්නම් චිත්තානුපස්සන ධම්මානුපස්සන මේ අල්ලලා තියෙන වේදනානුපස්සන හරහා පමණයි. වේදනානුපස්සන වෙන සැප දුක් දෙක අතරමැද තියෙන අදුක්කම සුඛ වේදනාවේ පුරුදු කරන්න කරන්න කරන්න Taman ලැබෙන්නේ ආමිෂයක් මත රඳා පවතින පටිපියාපෝ තේජ මත රඳා පවතින සපක් නෙවෙයි අවකාශ ධාතුවෙන් මතුවෙන සපක් සංඥාවෙත් එහෙම එකක් තියෙනවා අද දවසේ ධර්ම දේශනාවේ මතක් කරා සංස්කාර සංස්කාර සමතයක් කියලා සඳහන් කරන සබ්බූපති සබ්බ සංස්කාර සමත එතකොටත් එනවා නිර්ආමිෂ සුඛය විඥානයේ තියෙන අනිදස්සන තන විඥානයේ පිළිබිඹු නොවන තනක් තියෙන එතකොටත් එනවා ඒ නිසා මේ ඔරිජිනේට් වීම වේදනාව පස්සේ වේදනාව විතරක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඕන තරකින් වෙන්න පුළුවන්. ඒ නිසා මේ මේ කියන්නේ 100%ක්ම නිරාමිෂ සුඛේ නෙමෙයි නිරාමිෂ සුඛේට පිවිසෙන ආකාරය. ඊට පස්සේ ඒක සාදරයි. ඒක හරි. ඒක තමයි ක්‍රමයේ කියලා අවබෝධ කරාට පස්සේ තමයි ඒක ප්‍රීතියක් වඩපත් වෙන්නේ. එතකන් ඒක දඬු ව්‍යායාමයක්. ප්‍රයත්නයක් විතරයි. මොකද අපි හැම වෙලාවෙම මේක ප්‍රතික්ෂේප කිරීමයි සංසාරේ සිද්ධ වෙන්නේ. මොකද ධම්මදින තෙරින්නාසෙත් කතා කරන්නේ අදුක්කම සුඛය අපිට ගෝචර වෙන්නේ නැත්තේ ඒක මේ අවිජ්ජානුසයෙන් වැහිලා තියෙන නිසා. එනම හැමදාම අපි ඉන්නේ අදුක්කම සුඛේ තමයි. නමුත් ඒක අපිට පේන්නේ හරි පාළු ගතිය, කම්මැලි ගතිය, රේඩියෝ එක දාගෙන හිටියනම් හොඳයි, පත්‍රයක් බලවනම් හොඳයි, අල්ලපු විතරත් කතා කරවනම් හොඳයි, ටෙලිෆෝන් කරවනම් හොඳයි. කවුරු හරි මට කතා කරනවා හොඳයි කියලා අර අදුක්කම සුඛේ එනකොටම අපි හොබි එකක් වතු කරගන්නවා. ඒ මොකද අවිද්‍යානුසිංහ වහලා තියෙන්නේ. නමුත් මේ අපිට හම් වෙච්චි විවේකයේදී අපි බැලුවොත් ඔය දහසකුත් එකක් වැඩ කරුවත් අපි. মালටි ටාස්ක් කරා. වැඩි වෙලා කොහොමදක් අර හිත තියෙන අදුක්කම සුඛේ. අඳුරන්නේ නැති නිසා අපි ඒක එනකොට ඒක පළිප්පිය දානවා. ඒකට උම්මලකට ටිකක් දානවා. මේකට ලුණු දාන්න හදනවා. ඒක රස කරගන්න හදනවා. කරනකොට වෙන්නේ ආයේ සැප දුක දෙකට වැටෙනවා. නිසා අදුක්කම සුඛේ දැනගෙන මේකම මධ්‍යම ප්‍රතිපදා කියලා දැනගෙන අදුක්කම සුඛය සමාදන් වෙන තරක් තියෙනවා. අදුක්කම සුවේසර සාතර වෙන තරක් තියෙනවා. ඊට පස්සේ වෙනවා මේක සපක් කියලා. එතකම්ම නම් මේක පේන්නේ කාලු කම්මැලි කාන්නේ. කාලකන්නේ නීරස බය වෙන, තනි වෙන, පාළු වෙන තරක් විදියට. ඒ නිසා ඒකේ ආකල්ප වෙනස තමයි සම්මාදිට්ඨිය කියලා පෙන්නන්නේ. ඒ සම්මාදිට්ඨිය ඇති වෙනකන් කොච්චර අදුක්කම සුඛේ පැමිණුණත් කාලකණිකම පේන්නේ. මට කතා කරන්න කෙනෙක්වත් නැහැ. මං ගැන කවුරු ගණන් ගන්නෙත් නැහැ. මොනවා හරි මේකට දාන්න ඕනේ. ඒ නිසා අදුක්කම සුඛේ උපයන්න දෙයක් නැහැ. ඒක පිළිබඳ තියෙන මොහය අයින් කරගත්තට පස්සේ manussත්වයට එක්කම මේ මධ්‍ය ප්‍රතිපදා තියෙන නම අපි හැම වෙලාවෙම මේකට මොනවා හරි අර පෑදිතියට බොරදිය දමන එක තමයි බලපුලුවන් කාරකම් කියලා කියන්නේ දක්ෂකම් කියලා කියන්නේ පොහොසත්කම් කියලා කියන්නේ ඒවා ටික ඔක්කොම නැති වුණාට පස්සේ තේරෙනවා මේ අදුක්කම සුඛේ ටිකටම අපි ළඟ තිබිලා තියෙනවා අපි ඒකට පුළුවන් තරම් කෙනෙහිලිකම් කරලා තියෙනවා. එවැනි මැත්‍යස්ථ එවැනි දැනුකෙන්දල බැලුවොත් ඔය ප්‍රශ්නේ නගන්න වෙන්නේ වෙන වෙන ක්‍රමයකට. දැන් අහුවන ප්‍රශ්නේ ආයතන තේරෙන්නේ නැත්තේ මේ නැති එකක් නිසා නෙවෙයි. අපි මේක දිහා බලන්නේ අව කණ්ණාඩියක් දාන නිසා පේන්නම අඳුරට තමයි. නිසා කණ්ණාඩියක් ගලවලා බැලුවොත් නාදුක්කම සුඛයේ ඕනම කෙනෙක් හැම වෙලාවෙම බුද්ධ විඳිනවා. ඒක අපි සාමාන්‍ය සාමාන්‍ය ජීවිත ගත කරන්නේ පාළුමයි. තනි උණයි කියලා, කොටු උණයි කියලා, රහෙන් අයින් උණයි කියලා, ඒකාකාරී කියලා, කම්මැලි කියලා, නීරසයි කියලා, නිදිමතයි කියලා. ඒක එනකොටම මුස්පීතු ගතියක් අපිට පේනවා. කවදා හරි භාවනාවෙන් ගෙතෙන්න ගිහින් මේක සතියෙන් සමාධියෙන් දැකපු දවසේ තේරෙනවා manussත්ත්ව ප්‍රතිලාභය කියලා කියන්නේ මොන තරම් වටින දෙයක්ද? ක්ෂණ සම්පත්තිය කියන්නේ මොන තරම් වටින දෙයක්ද? කාමයාගේ ආදීනව පැහැදිලි කර දෙන්න. කර්ණාය අපේ නායක හඳුරට මයික් එක දෙනවා මම දැකලා තියෙනවා බොහොම දක්ෂෝ කියන්න කැමති නිසා ස්වාමීන් වහන්සේ මට හතරක් වියකයක් එන්න කෙටි අනුශාසනා කරන්න කියලා මම ඉල්ලා හිටියා මම දැකලා තියෙනවා ඒකට බොහොම දක්ෂයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි පින්වත්නි බලාපොරොත්තු නැතුව හිටපු ගවන්න කරුණ පිළිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාමයන්ගේ දකින්නවා කාමයන්ගේ තියෙනවා දෙකක් ආදීනව ආස්වාද කියලා. අපි හැම වෙලාවකම මේ කාමයන්ගේ ආස්වාදය තමයි දකින්නේ. කාමයන් කියන්නේ මේ ඒ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් නිරන්තරයෙන්ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා ගැන නිරන්තරයෙන්ම යොමු වෙනවා. එනිසා පුරුදුන් සිතේ ස්වභාවය නිරන්තරයෙන්ම කාමයන්ගේ ආස්වාදයේම බලාපොරොත්තු ඒකේ ආදීනව පැත්ත දකින්නේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ආස්වාදේ පමණක් නෙවෙයි තියෙන්නේ ආදීනවයක් තියෙනවා. උකට බුදුරජාණන් වහන්සේ දෙන හොඳ උපමාවක් තමයි දදයක්. දදයක් තියෙනකොට ඒ දදේ කසනවා. කසනකොට ලැබෙනවා යම් ආස්වාදයක්. ඒකේ ආස්වාදයක් ලැබෙනවා. නමුත් ඒ පසුපස්සේම විශාල ආදීනයක් වෙනවා. ඒ ගන්නවා, ඒක දන්න පටන් ගන්නවා, දැටි වෙනවා, වෙනවා. ඒ අපි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට මේ ඇස කන නාසය දිව ශරීරයේට ස්පර්ශ වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට අපි ඇලුම් වෙනකොට අපි ආස්වාද පස්සේ යන්න යන්න යන්න යන්න වෙන්නේ ඒකේ ආදීනවත් අපිට ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේවා මායයටයි තියෙන්නේ අපිටයි තියෙන්නේ නෙවෙයි ඒ නිසා මාය නිරන්තරයෙන්ම අපි ඒ කාමයන් පැත්තට ගෙනියන්න උත්සාහ කරන්නේ අපි ඒකදී ආදීන හැටියට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාමයන්ගේ ආස්වාදයේ ගැන පමණක් නෙවෙයි ආදීන ගැන නිතර දකින්න. ඒ වගේම කාමයන් කියලා කියන්නේ හරියට සිහිනයක් ඇති. කාමයක් කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළ සිහියක් විදිහට අපි ඒ විදිහ ආස්වාදය කාමයක් නිසා විදිහ ආස්වාදයෙන් හරියට සිහියක් වගේ අන්තිමට බැලුවම ඒක කිසිම දෙයක් නෑ ඒක ගතේ යුතු දෙයක් නෑ අල්ලගන්න දෙයක් නෑ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක පිළිබඳව යෝනිසෝ මානසිකාරයෙන් දකින්න. අපි දකින රූපය අනිත්‍යයි. ඒ රූපය දකින ඇහැ අනිත්‍යයි. රූපය ඇසක් අනිත්‍ය නිසා ඒ නිසා පහළවන චක්කු විඥානය අනිත්‍යයි. ඒ නිසා පහළ වෙන සංඥාවත් අනිත්‍යයි. නිසා පහළ විඥානයත් අනිත්‍යයි. ඒ වගේමයි කනින් දිවෙන් නාසයෙන් ශරීරයෙන් මේ ලබන හැම දෙයක් පිළිබඳවම නුවණින් මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කිරීම තුළ තමයි අපිට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. මෙනෙහි කිරීමක් නැත්නම් ඒක අවබෝධයක් ඇති වෙන්නේ. ඒ නිසා නිරන්තරයෙන්ම ඒ රූපය දකිනකොට ඒ වගේම ඒ පංච ඉන්ද්‍රියන්ට වරමුණු වන පංච අරමුණුම දිහා අපි දකිනකොට ආස්වාදයක් පමණක් නොවේ ඥාදීන කියන මේ කරන්නට ඕනේ. ඒ වගේම ඒක යෝනිසෝ මානසිකාරයෙන් එක දකින්න. මේක කෙටියෙන් පැහැදිලි කරන්න. කාමයාගේ ආදීව පැහැදිලි කර දෙන්න. මං ස්වාමීනාසී ඉතාමත් නැහැ. යටහත් ඉල්ලචිනා මේක තව ටිකක් මාත් දන්නවයි කියලා ඒකට වෙන්නේ මොකද ස්වාමීන් මට දැනුම තියෙනවා කියලා වගේ පඬිතුකමක් මගේ මතුවලා එයි. මට දහම් පාසලේ ඉඳලා උගන්නපු ගුරුනාථගෙන් මම අවසර ඉල්ලනවා. මේ කියපු ටිකට තව පොඩ්ඩක් එකතු කරන්න. එතකොට මේ කාමාදීනවයි දැනගන්න පුළුවන්. මේකෙදී කාම දෙකක් කතා කර තියෙනවා වස්තුකාම ක්ලේශකාම කියලා. මේකේ මේ වස්තුකාමයට සම්බන්ධ කොටස කාම තණ්හාව ඇති කරනවා. ක්ලේශකාමයට සම්බන්ධ කොටස භව තණ්හාව ඇති කරනවා. ඒ භව තණ්හාව සඳහා හේතු වෙන කාම මේ ලෝකේ අල්ලන්න පුළුවන් දේවල් නෙවෙයි තියෙන්නේ මති මතාන්තර මත තියෙන්නේ. අර කෙලෙසකම් කියලා කියනවා. මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් අපි රූප කියනවා ප්‍රමාණ කරන්න පුළුවන් අල්ලන්න කරන්න පුළුවන් අපි කියන රූප ධර්ම ඒ මතින් ඇති වෙන එකට කියනවා කාම තණ්හා අර කියනවා භව තණ්හාව කියලා මේ භව තණ්හාව පිළිබඳව කටයුතු කරනකොට මම වැඩ කරන්නේ මම වෙනුවෙන් මගේ පවුල මම වැඩ කරන්නේ මගේ රට මම වැඩ කරන්නේ මතයක් වෙන්නේ මේ වට ගියාට පස්සේ අපිට අර කාමාශාව සඳහා වස්තුවට ස්ත්‍රියාවකට පුරුෂයෙක් ස්ත්‍රියකට ස්ත්‍රියාවක් හෝ මෙව කරනවා වගේම හිත උද්දීපනය වෙන්න පටන් ගන්නවා. අපි කියන ಜಾතිමාමකත්වය, දේශමාමකත්වය වගේ දේක උද්දීපනය. මේ උද්දීපනය වෙන වෙලාවදී කවුරුගේ හතුරුකම් කෙරුවොත් මේක තමයි යුද්ධ කියලා කියන්නේ. මේකෙන් තමයි රටේ ලෝකේ සම්පූර්ණ විනාශය කියලා තියෙන්නේ. එතකොට මේ කාම තණ්හා, භව තණ්හා වෙනකොට විභව තණ්හා පහළ වෙනවා. මට වහකන්න පුළුවන්, මට අනික් මනුෂ්‍ය මරන්න ඒතර විභව තණ්හාවක් ඇති වෙලා මේක පැතිරෙනවා. ඒ නිසා සර්වඥ දේශනාවේදී මම මේ ළඟදී අර පොතක් කියනකොට ඒකේදී පද්මචිත්ත සිල්ල මහත්තයා පැහැදිලිවම මේක පෙන්වලා දුන්නා කාම තණ්හා කියලා රූපයන් තියෙන ආසාව අපි නතර කරාට සූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන රූප ධර්ම නතර කරාට මම්මගේ දරුවට මම්මගේ රටට පවුලට නැත්නම් අපේ පන්සලට තියෙන ආශාව කියන එක අපි සාධාරණීකරනවා. ඒක මේ ආගමික හැඟීම කියලා. නමුත් මේකට කටයුතු කරනකොට මේක කෙලෙසයක් තියෙන මෙතන. එක්ක තණ්හාවක් එක්ක මානයක් එක්ක දිට්ඨියක්. අර වගේ වර්ණයක් සටහනක් ආකාරයක් තියෙන රූපයක් නැහැ. රූප පංචලේ රූපයක් තියෙනවා ආමුදුරන රූපයක් තියෙන එක නෙවෙයි මම කියන්නේ. මේ රකින්න හදන්නේ පංචලවත් ආමුදුරත් නෙවෙයි. අපි මේ ආගම රකින්න හදනවා, ජාතිය රකින්න හදනවා. මේක අපේ තේරවාදී කතා කිරීමේදී සෑහෙන අඩුපාඩුවක්. කතා නොකර ඇරලා තියෙනවා. මොකද කතා කෙරුවොත් උගදෙනෙක් හිතනවා මේ ආගමට ජාතියට විරුද්ධව කතා කරනවා කියලා. නමුත් මෙතන තමයි මේ භව තණ්හාවට පාර පෑන්නේ. ඉතින් අපි මේක ගැන කතා නොකර කාම තණ්හාවෙන් යන්න ගියාට මේක වෙන්නේ නැහැ. මේක එක පැත්තක්. මම නැවතත් කියනවා මේ ස්වාමීන් වහන්සේ කියපිට මම මේ මට හරි වාසිදායකයි මොකද ස්වාමීන් වහන්සේ ජීවිතේ උඩින් දැම්මට පස්සේ මම ලොක්ක වෙන්නේ. ඒකට නෙවෙයි මම මේ කතා කරන්නේ. මේ අපි මේ කාරණා මත කරන්නේ. අනිත් එක මේ මේ කාම කියන වචනයට බටහිර මානසික විද්‍යාවේ සෙක්සුවැලිටි කියලා පෙන්වුවේ ඒ පාලියේ සඳහන් වෙන කාමයට කියන්නේ සෙන්සුවැලිටි කියලා. බටහිර ලෝකෙම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේක පෙන්ලා තිබ්බ මිනිස්යාගේ මුළු ජීවිතේම විශ්ල කරන්න පුළුවන් කියලා කාමේ හරහා. ඇයි මේ මිනිස්යා මේ හැසිරෙන්නේ කියන එක තනි කරම කාමෙන් කියන්න පුළුවන්. ඒක නිසා මා බටහිර මානසික විද්‍යාවේ ප්‍රියා වෙන ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ මේ මිනිස්යා මේ යුදෙව් කාමයක් ගෙනල්ලා ඉවරලා බටහිර ලෝකෙ විනාශ කරයි කිය. කාමී කියලා කියන්නේ සෙක්ස් සෙක්ස් කියලා කියන්නේ මෛතුන සේවනීයම තමයි යයිස්තර කියන්නේ. සර්වඥාන්සේ ඒ තරමට වැදගෙන කියන්නේ රූප බැලීමට තියාසා, ශබ්ද බැලීමට තියාසා, ගන්ධ බැලීමට තියාසා, රස බැලීමට තියාසාව පහස ලැබීමට සා නමුත් යටින් තියෙනවා ධර්මතාව පිළිබඳ තියාසාව කෙලෙසේකට කෙලෙසකම් කියනවා. මති මතාන්තව මගේ පවුල, මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ රුචිය, මගේ පෞරුෂත්වය කියලා ඒක යන්නේකත් මේ හා සමාන හානියක් කරනවා. ඉතින් මේක දෙන්නේ එක තියලා කරන්න බැරි වැඩක් වෙනා මෙතෙන්. මේ කෙලේශකාමයක් අතීත කරන්න ගියාට පස්සේ මොනම සංවිධානය වුණත් මාරපාක්ෂිකයි. මොනම සංවිධානවත් මාරපාක්ෂිකයි. ඉතින් ඒ චේතියයි සර්වඥාන් චේමන සංඝ සමාජයත් කියන ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා. නමුත් සංඝ සමාජයේ හොඳට විනීක් පොත කියවන්න හොඳට ත්‍රිපිටකය කියවන කිසිම තැනක කිසිම සංඝයා වහන්සේලාමකට දේශපාලන ශක්තියක් හෝ තව කෙනෙකුට විධායක බලයක් පැවතීම පිළිබඳ අයිතියක් කිසිම තැනක දීලා නැහැ. සංඝ සමාජයේ දීලා තියෙන්නේ අපි එකිනෙකා එකිනෙකාට හේතු වෙලා ජීවත් වෙන එක. ඒ නිසා සංඝ සමාජයට එන්නේ ඉස්සරලා නැත්නම් පැවිදි වෙන්නේ ඉස්සරලා මට තිබුණ බරපතලම ප්‍රශ්න තමයි මේ ගීගිය අතහරනවා ගිහලා කියලා තව එකකට බැඳෙන්න පුළුවන්. මේ කියන්නේ පැහැදිලිවම සංස්ථා. මේක උගෝ විග්‍රහ කරන්න උනා මට මේකට බැඳෙන්නේ ගැළවීමට තියා සාමිසක්ක මිසක්ක මේක රකින්න ඔළුව කරේ තියාගන්න එක බෑ. මේ නිසා සරුවචන් ආහන්සේ මේකෙදි කියලා කියනවා පරිණිරවාණ සූත්‍රයේදී මානෙනි මං ගැන සංඝ අපේක්ෂාවක් තියන්න එපා මම සංඝයා ගැන අපේක්ෂාවක් තියලත් නැහැ. ඒක හරිය නිකන් මේ අතොපදා ගමන වචනයක් කතා කරලා තියෙනවා. ඔබතුමන්ලා මං ගැන අපේක්ෂාවක් තියන්න බෑ. මොකද මං කියන්න තියෙන කරුණු ටික කියලා තියෙනවා. මම ඔබතුමන්ලා ගැන අපේක්ෂාවකුත් නැහැ. හැබැයි හැඟුම් බර එක තැනක තියවගතන්සේ සඳහන් කරනවා සාරිපුත්ත මොග්ගල්ලාන සෝංශලා දෙනම අපවත් වුණාට පස්සේ කියනවා මට දැන් පේනවා ශාසනේ ශාසනය කියලා තියෙන විශාල අතු දෙකක් සහිත ගහ ඒ ගහේ අතු දෙකම කඩන්න. එහෙන් සර්වඥාන්සේ ඉස්සරහට ආදේශයකදී කර දෙන්න කෙනෙක් නැහැ. ඒ සාරිපුත්‍ර සාංශිකේ සාරවත්නාංශිකේ කදිසිදි කර දෙනකොට කරාලන ගතිය ඇඬෙනවා ඒක කියනකොට උන්වහන්සේ අරගෙන තියෙන මේ ශක්තිය සාරවත්නාංශිකේ දොස් කිව්වත් අර පවරවුවත් කවදාකවත් බෑ කියලා නෑ මොනම වෙලාවකට හරි කර දෙනකොට කරාල. මුගලන් ස්වාමීන් වහන්සේත් ඒ වගේ. උන්වහන්සේලා දෙනව නිසායි අද මේ අපි ජීවත් වෙන්නේ සර්වඥාන්සේ එච්චරම සංවිධානයක් කරන බල්ලා නැහැ. මොකද උන්වහන්සේලා පාරමිතා ශක්තිය තිබුණා පින්නට මේ උන්වහන්සේලා පහළ වුණා. උන්වහන්සේලා පුදුමාකාර බරක් කරලා. මේ ගැන කියවනකොට ඔය අක්කඩේ පඤ්ඤාරාම හාමුදුරුවෝ කියනවා මම බුදුහාමුදුරන්ට මල් වට්ටියක් පූජා කරනකොට තවත් වෙනම මලක් තියෙනලු පැත්තකින් සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලා දෙනම නොහිටින්ද බුදුරජාණන්සේ මේක සංවිධානය කරේ නැහැ. සාරිපුත්‍ර ස්වාමීන්ගේ සංගීත සූත්‍රය කියවන්නේ ඊට පස්සේ ඉස්සරහට වෙන දේවල් දැකලා බුදුහාමගේ ප්‍රශ්න අහලා ඔය විනය පොත පහළ වෙනකොට කියලා තිබුණා මෙහෙම මෙහෙම අපි කරමුද කියලා. ආහාර පුත්ත කරවණීට මම දේ කරන්නම් කියලා. නමුත් බුදුරණසික කරා ඒ සර්වඥතා ඥාණයට ගැළපෙන නිසා මේ සංවිධානයක් පිළිබඳ ප්‍රශ්නේ සංඝ සමාජයත් එක්ක බලන බොහෝම දාර්ශනික විස්තර ගන්නවා. නමුත් මේ කෙලෙසකාමයේ කියලා වැඩ කරන්නේ වස්තු සඳහන් වෙයි වෙන විදිහකට කියනවනම් රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ සහ ධම්ම කියලා එකක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන එක තමයි වස්තුකාම වැටේ. ධර්ම වලට තමයි කෙලස්කාම වෙන්නේ. මේ දෙක හොඳට තේරුම් අරගන්න මම කියනවා පැහැදිලිවම කිහිගේ අතරින්. I am sorry. එච්චරයි කියන්නේ. ඒ අතහැරලත් ওই දැන් තියෙන සංඝ සමාජ කතාවල් බෑ. අපි මේ සංඝ සමාජයට බැඳි අර තිස්සහමසෝ කියවා අහම් බන්දාමි සන්නාහ පවිශිස්සාමි කාණන අපත්තා නිබ්බාන න පවිත්තාමි කාණන කියලා මම මේ සන්නාහය බැඳ ගන්නවා මම යනවා කැලේට යුද්ධෙන් දිනලා මිස ගලවන්නේ මේ සන්නාහය. එහෙමයි කියලා මේක දාගන්න. එහෙම නැතුව මේ අපිට වෙන රකින්න දෙයක් නැහැ. ඒකට සාසනය රැක්කවෙයි. ඒ නිසා මේ කාමයේදී අපිට මේ අර පොත් ඇරලා හරි හරියට බලනකොට මම කියන මේක පැහැදිලිවම අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ විපස්සනා කරනකොට විතරයි කියලා. විපස්සනා කරනකොට හරියට මේක ඒ තාලෙටම හිතවදින්න කියලා වෙනවා. හැබැයි කියලා දුන්නාට බාර ගනියද නැද්ද කියන එක නම් මට 100 200 හැකතියි. කිසි කෙනෙක් කැමති නැහැ මොකද හැම කෙනාම මේ තමන්ගේ මතය උරුප්ප ගන්නයි විපස්සනාවත් ඉල්ලන්නේ. තමන්ගේ රුචිය ඉස්සර කරගන්න. තමන්ගේ මේ රුචි අ르ජිකම් පෞරුෂත්ව නැගා හිටවන්න. මේකදී මොකක්වත් වෙන්නේ. මේ මතිමතාන්තර සේරම සෝදපාලුවකට ලක් වෙනවා. සුන්නත් දුලි වෙලා යනවා. ඒකවල තමයි විපස්සනා මතය. තවත් එකක් වශයෙන් මට මතක් වුණේ මේ මේ ස්වාමීන් වහන්සේගේ ලස්සන උපමාව දඩියක කැෂීමක් ඇති වෙනවා. කසාන කියලා කියන්නේ කහනකොට සුද්ධියක් කියලා. එතකොට දදේට ආසාවක් ඇති වෙනවා. දදේ නිසයි සැපේ ආවේ. අන්න ඕක තමයි කාමාසාව. මේ කහනකොට සැපයක් තියෙන නිසා මේ සද්දේ නැත්තම් මේ සැපේ නෑ. ඒක නිසා අන්තිමට දදේට ආස කරනවා. අස්තුකාමයේ කියලා කියන්නේ මේ කුෂ්ඨ රෝගියා කසන වේලාවෙදී ඇති වෙන తాවකාලික සැපේ නිසා අනියමාර්ථයෙන් තදේට ප්‍රේම කරනවා. ඒක නිසා මුළු කාම ලෝකෙම තියෙන්නේ ඔය දදේකට ප්‍රේම කිරීමක්. මේක ඔද්දල් වෙච්චි මේ මේ අපි කියනවා මේ කුෂ්ඨ රෝග කියලා කියනවා කඩුවේගම් කියලා කියන්නේ. කසාන කියලා කියන්නේ. අන්න ඒකට ප්‍රේම කිරීමක් මේක. හරි ලස්සනට අටුවාචාර්ය වහන්සේලා බුද්ධකෝස ආචාර්ය වහන්සේ සඳහන් කරලා තිනවා දුක පිළිබඳ අවිද්‍යාවට අපි තණ්හා කරනවා. කාමයේ පිළිබඳ ඇති ආශාව පිළිබඳ ඇති මට නැවතත් මතක් කරන්න දෙන්න දුක පිළිබඳ ඇති අවිද්‍යාවට අපි තණ්හා කරනවා. තණ්හාව පිළිබඳ ඇති නොදැනීමට අපි නොදැන තණ්හා පිළිවෙත් නොදැනීම අවිද්‍යාව වශයෙන් මායා කරනවා කියලා. මේ වාක්‍ය දෙක බලලා මම ඥානමෝලිය හමුසෝ පරිවර්තනය කරපිකක් බැලුවා. මොකද මම හුඟක් වෙලාට බුද්ධකෝ සාචාර්යන් වගේ අටුවාචාර්යන් වහන්සේලා සමහරට විචිනේට ලක් කරනවා මේක මේ හොඳ කොටස හලලා අපිට බුද්ධ ආගමේ දීලා තියෙන කැලි ටිකක් විතරක් වගේ කියන හැඟීම. නමුත් පහු වෙනකොට පහු වෙනකොට මම දැක්ක පොඩි වන්දිසාංශ කිව්වා ඒකේ ගත යුතු දේවල් අනන්තවත් තියෙනවා. මොකද දැනුම් සම්භාරය. මොකද මේ අටුවාචාර්යවංශලා කියලා තියෙන දුක පිළිබඳ ඇති නොදැනීමට අපි ප්‍රේම කරනවා. හරියට අර කුෂ්ඨයට ප්‍රේම කරනවා. මේ කැසිල්ලට ප්‍රේම කර කැසිල්ලෙන් ඇති වෙන සැප නිසා මූලික කුෂ්ඨයට ප්‍රේම කරන නමුත් ඒක ලෙඩක් බව අපිට පතකන තියෙනවා. ඒ නිසා අපි එක තැන කරකවෙන්න පටන් අර ගන්නවා. මේ කාමයේ තියෙන මේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට මාරපාෂයේ මාරයයික දීලා තියෙනවා කුෂ්ඨයක් දීලා කියනවා ඔක කහපන් ඔබට සපක් ඉතින් අපි දිගින් දිගටම කහල මාරයට කියනවා අනේ අඳු කුරුපත්තු කරලා නැවතත් කුෂ්ටයක් දෙන්න කාටද මේක සාමාන්‍ය කියන හිඟන්නගේ තුවාලේ කියන උපමාවේ හිඟන්නට ලාභ ලැබෙන්නේ මිනිස්සු සල්ලි දෙන්නේ තුවාලේ ඔද්දල් වෙච්ච තරම් ඒ නිසා සත්පුරුෂයෙක් ළඟට ගිහිලා කිව්වොත් එහෙම ඔයා එන්න යන්න මම ඔයා නාවලා සුද්ධ කරලා මේ තුවාලේ සනීප කරන්නම් කියලා අර මං සෝකේ ඒක උර කොහොමද කරන්නේ බිස්නස් එක කරන්න හම්බෙන්නේ නැහැ ඒ නිසා හැමදාම මේ තුවාලෙන් තමයි හම්බ කරන්නේ. ඒ නිසා තුවාලෙ දිගට යන්න ඕන. අද චීන ජාත්‍යන්තර හැම කම්පැනික්ම උච්චාරයි. ඒගොල්ල බලන්නේ දිගටම තුවාලෙ පවත් ගන්න තමයි. ඒ කියන්නේ අපට කරදර දිගට පවතින එක තමයි. අපිට පේන්නේ රක්ෂණ සංස්ථාවක්. අපිට පේන්නේ ඒගොල්ල මේ අපිට බෙහෙත් හදලා දෙනවා වගේ. අපිට පේන්නේ ඒගොල්ල ලෝකේ තියෙන ඔක්කොම තොරතුරු අපිට ගෙනත් දෙනවා වගේ. නමුත් මේ එක්කෙන්ම කරන්නේ මොකද්ද? නැවත නැවතත් නැවත නැවතත් අපි එකේම යොද යොදවා අපි මේ පලික්කෝ මාරු කර කර අපි ටික ප්‍රෝඩාවකට අමු කරගන්නවා. ඒ නිසා ඔය වුණ නැති තරමට උනන. ඒ නිසා අපි ලොකු සංසීවියත් හදනකොට කියලා තියෙනවා ඒ අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්තිපත් අසලකටවත් නොගත යුතුයි. මේ වගේ කෙරෙන්නෙම අපිට පේනවා අපි බෞසුත වෙනවා අරක දෙනවා මේක දෙනවා නමුත් අන්තිමට වෙන්නේ මොකද්ද අපි අර ගුරු වතුර බොන්නා වගේ කුෂ්ටේ කසනවා වගේ ඒ මනුස්සයාට තමයි ඒ මනුස්සයා ඇත්තටම ප්‍රවෘත්ති හදන මිනිහෙක්. පත්තරවල කිසිදාක සත්‍ය නැහැ. තියෙන්නේ තන්නේ කර පටලවිල්ලක්. ඒකල කියන්නේ twisting the truth නැත්නම් bending the truth කියලා. සත්‍ය පොඩ්ඩක් අඹරවල තමයි දෙන්නේ. ඒකට තමයි ප්‍රවෘත්ති කියලා කියන්නේ. ප්‍රවෘත්ති දන්න කට්ටිය හොඳටම දන්න මොකද්ද කියන්නේ කියලා. කවමදාක සත්‍ය කියන්නේ නැහැ කියලා මතක තියාගන්න. නමුත් අපිට අද පත්‍ර නැතුව බෑ. ටෙලිවිෂන් එක නැතුව බෑ. රේඩියෝ එක නැතුව බෑ. මොකද අපිට තියෙන දුක්මනේ. තව ඊට පස්සේ පෙර ආත්මෙත් පුළුවන් නම් අනේ කොච්චර හොඳද කියලා. ඒක ඔයිට වැඩිය දුක් අන්දරා. තව ඉස්සරහට වෙන්න තියෙන දේ දැන් අර ඉන්නවා ඒක ආදී කෙමනසල කොච්චර දුක ගන්න දීපුවම මැරිච්චම කොයිද පුදුනේ කියලා කියනවා. ඉන්නකන් අම්මට වෛර කර කර හිටියේ. දැන් මැරුණ පස්සේ ඉන්නේ නැති බව දන්නේ ඉඳලා කොහෙද ඉන්නේ කියලා දැනගන්න කැමති. මා හරි ලස්සන හෙල්ලමක් තියෙන මේ වස්තුකාම කෙලෙසකාම දෙකත් එක බලනකොට ඒ මිනිස් දෙක් මැරෙනකන් නැත්නම් අපි කියන අනේ අපි බොහොම ප්‍රේමයි අරයාවසයි මෙයාට ආසයි කියලා කියනවා. නමුත් මේ මනුස්සයා වැරිලා ඇවිල්ලා වහයලා ගත්තොත් කට්ටඩිය ගෙන්නලා දුංගල ගහලා එනවා. බැරි වෙලතේ මැරිච්ච මනුස්සයාගේ ආත්මෙම ආවයි කියලා දැනගත්තොත් ගෙදෙට්ට ඉතින් සුද්ධ කරනවා කට්ටඩිය ගෙන්නලා දුම්මල ගහලා එළවනවා ඉන්නකම් බොහොම හොඳයි. ගියාට පස්සේ ආවොත් ඒක ලොකු කරදරයක්. නිසා මේ කාමයේ පිළිබඳ බැලුවොත් අපි එක්කෙනෙකුට වැඩි එක්කෙනෙක් කිසිසේත් ගුණ වෙනසක් නැහැ. ඔක්කොගෙම තියෙන සමාකාර අවිද්‍යාව දුක පිළිබඳ ඇති අවිද්‍යාවට ප්‍රේම කිරීම තමයි අපේ ප්‍රධානම විනෝදාංශය. දුක පිළිබඳ ඇති අවිද්‍යාවට ප්‍රේම කරනවා. අපි ඒක තමයි තණ්හා කරන්නේ. අනිත් එක ස්වාමීන් වහන්සේ මත කරපු සංකල්පය හැටියට මේ ආස්වාද ආදීනව දෙකේ අපි ආස්වාදේ ඉස්සර කරගෙන තමයි දුවන්නේ. ඒකෙන් තමයි අපි මේ සංසාරට ඒක කියන භවනිට්ඨිය කියලා කියන ඇදගෙන යන්නේ. නමුත් ආධිනව පක්ෂේ තේරුම් අරගන්න නම් ප්‍රධාන වශයෙන් සරුවත්යන් සඳහන් කරලා දානි ශීල දෙකයි ස්වර්ග සම්පත්තිය පිළිබඳව හැඟීමක්. දීලා තමයි කාමයාගේ ආධිනව කතාව කතා කරන්නේ. ඒ දෙක දැක්කොත් වෙන දේ තමයි කාමයේ පිළිබඳ නිසාර. කාමයේ පිළිබඳ ඒකේ ඔය තරම්ම සිලිලාරයක් නැති වෙන පටන් අර ගන්නවා. අපි මේ පාවිච්චි කරන සත්තට්ඨාන සූත්‍රයේ ඒ රූප වේදනා සංඥා සංකාර පහේම රූපස්ස රූපස් රූපම් පජානාති රූප සමුදයම් පජානාති රූප නිරෝධම් පජානාති රූප නිරෝධ ගාමිනී පටිපදම් පජානාති රූපස්ස අදීන ආසදම් පජානාති රූපස්ස අදීනම පජානාති රූපස්ස නිස්සරණම් පජානාති හැම එකේම ආසද පක්ෂයක් තියෙනවා නිසරමේ ආදීනව පක්ෂයක් තියෙනවා මේ දෙක හරියට දැකපු ගමන් ශූන්‍යත්වයක් එනවා එතකොට නිසරණේ පාළුව ඉතින් මම මේ ටික හිතන ස්වාමීන් වහන්සේගේ දේශනාව අහගෙන ඉන්නකොට මේ ටිකක් දැම්මොත් ඒක තවත් ඇත්තටම කක් ගැන්නේ කියලා. ඉතින් මම ඉල්ලා ඉන්නවා ඊගා ප්‍රශ්නට යන්න කියලා. ගෞතම ස්වාමීන් වහන්සේ අස්තලෝක ධර්මයන්ගෙන් නොසැලී සිටිය හැක්කේ කුමන මාර්ගඵල අවස්ථාවකින් පසුවද? ඒක තියෙනවා මංගල සූත්‍රයේ සඳහන් වෙනවා. තපෝච බ්‍රහ්මචර්යාච අරිය සත්‍යාන දර්ශන නිබ්බාන සත්‍ය කිරියාච ඒතම් මංගලම්. තපසත් භ්‍රමචරියත් නිසා නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒක තමයි මංගල උත්තම කාරණා. ඊට පස්සේ කියනවා පුත්තස ලෝක ධම්මේ චිත්තං යසන කප්පති අශෝකං විරජං කියමං ඒතම් මංගල උත්තම. නිවන් ලැබුණට පස්සේ තමයි අපි ඇත්තට මේක පන්නරේ තියන්නේ. එතකම්ම අපි මේ ගහපාදීම කුරුට්ටුපාමක් කියාපෑමක් තමයි කරන්නේ. නිවන් ලැබුණට පස්සෙත් මේ මිනිස්සයා ඒ නිවන සිද්ධි වෙන්න ඕනේ. සෝවාන් වුණාට උනත් සර්වඥාන්සේ සඳහන් කරන බොහෝ කල් ඇසුරෙන් තමයි ඒ මනුස්සයා දැනගන්න පුළුවන් වෙන්නේ කියලා. මොකද සෝවාන් වෙච්ච ගමන්ම මේ පිළිබඳ දක්ෂතාවය එන්නේ නැහැ. මේක බොහෝ කල් නැවත නැවත කිරීමෙන් තමයි එnde එnde එnde එnde එnde තමයි අර සැලෙන ගතියෙන් නොසැලෙන ගතියට එනවා. එතකොට වෙන්නේ මේ සංයෝජන ධර්ම තුනක් පිළිබඳව පමණයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත ප්‍රාමාස අනාගාමී වුණාට පස්සේ පච්චෝපෝරම් භාගයේ සංයෝජන පහම. පහත් වුණාට පස්සේ ඉෂ්ඨභාගී වරම්භාගී ඔක්කොම නැති කරලා ඒ தත්වෙටපත් වුණාට පස්සේ තමයි තව තුනා වීම වෙන්නේ. ඒ தත්වෙට එක්ස්පීරියන්ස් කවුන්ට් වෙනවා කියලා කියන්නේ එක්ස්පීරියන්ස් කලෙක්ට් කරනවා කියන්නේ අපි රස්සාවක් සුදුසුකමක් ඇතුව රස්සාවක් ගත්ත ගමන් ගියාට ඒකෙදී අපි ගොඩාක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. අපි හිතන්නේ ඉගෙනගෙන දක්ෂ වෙලා ගියයි කියලා. නමුත් රස්සාවේ ගොඩක් කලින් ඉන්නකොට ඒකේ තලතුණකම් පාඩන නිසා මේ ඒ මංගල සූත්‍රයේ කතා කාරණාවෙන් පේනවා නිවන අවබෝධ කෙරුවට පස්සේ තමයි ඒ පුදුලිලා ඊට පස්සේ හම්බෙන හම්බෙන හැම ගැටීම කියමු. හැම සංසිද්ධියකදීම මැදමාවත නැත්තම් නොසැලෙන තැනට යන්නේක සංස්ලේෂණය වෙන්න පටන් ගන්න. හැබැයි painfully slow. ඒ මේ කාටද මහානාම රජුරෝ සකදාගාමි වෙලා. සකදාගාමි වුණාට පස්සේ රාජ සභාව මෙහෙවන්න සිද්ධ වරින් වර වරින් වර මරණ ධර්මපත් කරන්නේ. වරින් වර වරින් ගත කට්ටියට සම්මාන දෙන්නේ. ඒ නිසා සැකයක් පහළුණාට මම මේ වගේ මේ මිනිස්සයා වැරද්දක් කරලා දෙනවා ඊසකසා දාන තීන්දුව කරන්නේ. තීන්දුව කරන වෙලාවේ යාට තේරෙනවා ඒක රාජනීති පොතේ හැටියට මේ වැරද්ද බාරගත්තා ඉසකසා දාන්න ඕනේ. නමුත් මනුස්සයෙක් එක තරහක් එනවා. එහෙම නැත්නම් මොකක් හරි පුද්ගලික ගැටෙනවා. ඉතින් කල්පනා කරනවා එහෙම ගැටලෙ ඉන්නකම මම මැරුණොත් මට මොනවා වෙයිද කියලා. මේ ਸਰවඥාන්ස ළඟට ගිහලා කිව්වා සාංශ අපි කාර්ය බහුලයි හරියට වැඩ කටයුතු කරගෙන ඉනවා. වරින් වර මේ වැඩවලදී මට මේ වගේ බරපතල තීන්දුව ගන්න වෙනවා. ඒ වගේ බරපතල තීන්දුවක හෙට්ටු කරගෙන ඉන්නකොට මැරුණොත් මට මොකද වෙන්නේ? මේ ਸਰවඥාන්සට තේරෙනවා මේ නිවන් ලැබුවට නිවන පත්‍යම් වෙන්න වෙලා හම්බුනේ. එහෙම නැත්නම් නිවන සිද්ධ වෙන්න වෙලා නැහැ. මොකද රාජකාරී බාර වැඩි. ඇත්තටම අනුරුත් කුමාරෝ පැවිදුණාට පස්සේ මහානාම කුමාරයන් තමයි රජකම් බාර ගන්න උනේ. ඒක නිසා සර්වඥන්ස උපමාවක් දෙනවා. හොඳයි මහානාමේ මම ප්‍රශ්නයක් අහන්න ඔබට කැමතිද උත්තර දීපන් කියලා. කියනවා ගිතෙල් කලයක ගිතෙල් පුරවලා කඩපිම්ම බැඳලා වතුරට දානවා කියලා. වතුර දාපුවාම ගිතෙල් අඩු කතිය පේන තැනවා කලේ ඉල්පෙයි. මැටි බර ගතිය තියෙනවා වාඩියට යයි සමබර වුණොත් වතුර කතිය කොහෙරි පාවි පාවි තියෙයි. මෙන්න මේ වගේ කියන කලයකට පොල්ලෙන් ගැහුවා මොකද වෙන්නේ කියලා. එතකොට මහානාම සද්දෝ කියනවා ස්වාමීන් වහන්සේ කලේ පිදෙයි මැටි කැට පටයයි යටයයි ගිතෙල්ටි කුඩටයි කියලා. ඊට පස්සේ කියනවා තමයි භාවිත මනස හැමදාම උඩට යනවා ශරීරෙ බිඳලා යටට යනවා. ඒක නිසා කොයි හලහත්මක හිටියත් භාවිත මනස උඩට යනවා කියන එක එතෙන්දි වෙන තීන්දුවක් නෙක කල්ලාතු තීන්දුවලා තියෙනවා. ඒ නිසා බය වෙන්න එපා. වගේ හැලහැපිලි තිබුණාට මේ හැලහැපිලි දිගින් දිගට දිගින් දිගට ඒ නොසැලෙන තැන තමයි යන්නේ. අස්ලෝක ධර්මේ කම්පා නොවන තැන තමයි යන්නේ. ඒක Taman හිතන තරම් වේගෙන් වෙන්නේ නැහැ. සෝවන් වුණා වුණත් ඒ සෝවන් වෙච්ච එකනට සැක පහළ වෙනවා. මම දන්න ක්‍රමේ හැටියට මේ මේ දේවල් වෙන්න බෑ දැන් මගෙන් වෙනවනේ. මොකද ඒ හැබැයි හොඳට බැලුවොත් තේිනවා වෙන්දට වැඩි එකට අවදිකමක් තියෙනවා. මේක නොවිය යුත්තක් වෙච්ච බව දැන් දන්නවා. ඒක නිසා සරුවත්යන්සේ මේකෙදි සඳහන් කරනවා මංග රතන සූත්‍රයේදී යංකින්ච කම්මං කරෝති පාපකම් පාය කායේන වාචා උදචේතසාව අබබ්බෝසෝතස පටිච්චාදාය පටිච්චතා පසත උත්තාය ඒ සෝවන් වෙච්ච කෙනෙක් ගැන කතා කරනවා යම් කිංච කම්මං කරෝති පාපක. සෝවන් වෙච්ච කෙනෙක් යම් කිසි කාය කායේන වාචා උදචේතසාවක් කායෙන් වචනේ හිතෙන් පාව කර්මයක් කරනවා. නැත්නම් භව ගන්න සිද්ධ වෙනවා කියන්නේ. යම් කිංච කම්මං <clears throat> කරෝති කියලාමයි තියෙන්නේ. කරනවා. අබබ්බෝ සෝතස්ස පටිච්චාදා. එයා අභව්‍ය වෙන එක වසංගන්න. එච්චරයි සෝවන් වෙච්චාම තියෙන ලකුණ ඉක්මනටම ගිහිල්ලා එක්ක ආපති දේශනා කරනවා නැත්නම් කාට හරි කියනවා මෙන්න මේ වැඩේ වුණා මට ඔබතුමා වෙනුවෙන් වෙච්ච වැරද්දට මට එක්ක සමා වෙන්න නැත්නම් මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා වහාම හෙලි කරනවා. මානසික අසහන තියෙන එකනාගේ අන්තිමටමයි ඔක වෙන්නේ. එයා එතකම්ම නැහැ කියන. නිසා පිස්සයි රහතන් වහන්සේ අතර තියෙන ලයිස්ට්ුවේ වෙනස ඕකයි. පිස්සා ඕක අන්තිමටම තමයි පිළිගන්නේ රහතන් වහන්සේගේ පළවෙනිම දේ. නැත්නම් සෝවාන් වෙච්ච පළවෙනිම දේ තමයි වෙච්ච වැරද්ද වහාම සත්පුරුෂේ කාට ගිහිල්ලා නොකිය ඉන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. හැබැයි වැරදි වෙනවා කියන කේ සූත්‍රෙම තියෙනවා. ඉතින් ඒ රහත් වෙච්ච නැති සෝවාන් වෙච්ච නැති කෙනෙක් ඉතින් අරයට දොස් කියනවා. මහා ලොකෝට භාවනාකාරෝ දැන් සෝවාන් වුණා කියලා කියන මේ දැක දැක වැරදි වෙනවා කියන. ඉතින් එතකොටයි ආර්යෝපවාදය සිද්ධ වෙන්නේ. මොකද එයා දන්නේ නැහැ එයා එතන ගිහිල්ලත් නැහැ මේ අමාරෝගෙන් අශලෝක ධර්මේ කම්පා කිරීම නොසලෙන ව්‍යායාමක ඉදිලා ඉන්න බව දන්නේ නැහැ ගොඩ ඉඳගෙන විවේචනය කරන්න. ඒ නිසා භාවනා කරන කෙනෙක් කවදාකවත් එපා තව භාවනා කරන්න කෙනෙක් කොච්චර වැරදිසොත් අතපුච්ච ගන්නවා. කටපුච්ච ගන්නත් එපා. උනා නම් ගිහිල්ලා කියන්න ඕනේ මට මේමය ඔබතුමා ගැන මේ හිතුණා. ඒ නිසා සමාවෙන්න ඒක මට ඒ වෙලාවෙ වෙච්ච හදිසි කලබලයක දුන්නේ කියලා පුළුවන් තරම් පරිස්සම් වෙලා කටයුතු කරන එක හොඳයි. නැති වුණොත් අපි ඔය හිතාගෙන රාමුවේ සුවන් වෙලා ඉන්න පුළුවන්. නමුත් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳ පාඩම තාම ඉගෙන ගන්නවා යා. මේ බලන හිතුවත් කාලයක් යනකොට තියෙනවා මනසගේ එන්නේ එන්නේ එන්නේ සංසිද්ධියාවක් තියෙනවා. හැබැයි ඒක හිතන තරම් එක සැරේ ඩොක් ගාලා වැටෙන්නේ නැහැ. ඒ බොහොම හිමින් තමයි ගමගන්නේ. ඒක නිසා කාලයේ මේරීමේ නැත්නම් ටයිම් ෆැක්ටර් එකේ සෑහෙන වටිනාකමක් තියෙනවා. ඒ නිසා Taman ගැන වුණත් Taman අධික විවේචනයට යන්න එපා. මතක තියාගන්න ඊට වැඩිය හොඳට අකුසලයේ පේනවනම් ඊට වැඩිය අකුසලයේ වෙන සදාචාරාත්මක වගකීමක් වෙනවනම් ඊටත් වැඩිය අකුසලයේ මත්තර නොකිරීමේ ආයිති සංවරයක් වෙනවනම් ආ ඒකට බුදුහාම කියන සජීවි ශාසනය. හැබැයි නොවෙනවයි කියලා හිතන තරම් මේ ලෝකෙ පුංචි කළ සලකන්න එපා. ලෝකෙ ඉතාමත් ගැඹුරුයි. ගැඹුරු නෙවෙයි සංකරයි. ඒ වගේම ධර්මය හරියම ගැඹුරුයි. ඒකේ කෙලවරක් වෙලා ගන්න දරුණු. ඒ නිසා වැරද්දක් වුණත් ඒක ධර්මානුකූලව කටයුතු කරන්න. තමයි ඉන්න තාරාතිර මොන්නේ නැහැ. ඒ සඳහා ආයති සංවරය තමයි බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ මේ සජීවි ශාසනයේ විදිහට ඒක තියෙන්නේ ආර්ය විනේ එනත්තම් ආර්ය විවහාරේ ඒක සාමාන්‍ය පුතඥයෙක් පැත්තෙන් බලුවට පුතඥ මොනම විදිහකින් ප්‍රමාණ කරගන්න බෑ ආර්යතර පත්‍ත්‍ච කරත් තමන්ගේ අත්තර තුලින් තමයි කරන්නේ ගෞතම ස්වාමීන් වහන්සේ ලෝකයා අපහසුයි කියන්නේ පැවිදි භාවය. කුමක් නිසා පැවිදි භාවය අපහසු වේද? ලියලා තියෙන පැවිද්දද නැද්ද කියලා දැනගත්තාම උත්තර දෙතයි. ඒක අසාධාරණයි වහන එක. කරලා බලන්න. ඒක උඩ ඔබ ඔබ බලන්න ඕන මම මේ ගොඩ ඉඳගෙන කරලා බලන්න ඇයි. ඒ නිසා මේ මේ ශාසනයේ තුනක් හතක් තියෙන දුෂ්කර කරුණු දුර්ලභ බබ්බජ්ජා. එවැනි දුර්ලභ පැවිද්දක් තියෙද්දී ඒක එහා මේසෙත් එහා ඉවර කියන මෙහා ඉවර කියන කෙලවල හලලා ඉන්නවට වැඩිය කොරලා බලන්න කියලා එතකොට බලතැකි ඔක ඇත්ත දෝ නැත්ත දෝ නැත්තම මොකද්ද කියලා. ඒ නිසා මම ප්‍රශ්නේ අල්ලන්නේවත් නැහැ. ප්‍රශ්නයක් ආවිගතු විශාල මානසික පීඩාවක් දැනේ. ඒ දුරු කරගන්නේ කෙසේ? ප්‍රශ්න කියන්නේ ඒක තමයි. ප්‍රශ්නයක් කියනකොට පීඩාවක් තමයි. ප්‍රශ්න කියලා කියන්නේ මේ පෙනම පුළු දාන එක. කොච්චර දාන එක tempක්කමක් නෙමෙයි. ඒක මානසික පීඩාවක් තමයි. ඉතින් අපිට ඒක විසඳ ගන්න පුළුවන් නම් ඉතින් ඒක අර ක්‍රමින් නැති කරන්න පුළුවන්. නැත්තම් ওই ප්‍රශ්නේ ඊතරම කොච්චර දම තමයි කොච්චර දම තමයි යට යන්නේ පිළිකාවක් වගේ හැත් බැඳි බැඳි හැත් බැඳි බැඳි තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් කියලා කියන්නේ ඒක මේ විචිකිච්ඡාවට වැටෙන්නේ ඒක ගොජ දාන වතුරේ එක්කර තමයි සරුවත්යන්සේ සම්සන්දනය කරලා තියෙන්නේ නීවරණ ධර්ම වල විචිකිච්ඡාව කියන එක ණයක් එහෙම නැත්නම් ගොජ දාන වතුර එකක් වගේ මේ ඒක ගෙවලා ඉවර වෙනකන් ඉවර නැහැ ඒ නිසා ඒක මතුනට පස්සේ ඉතින් ඒක කඩතුලේ සංගවාගෙන තමයි ජීවත් වෙන්නේ ඉතින් හොඳ කවුරු හරි දැකලා ඒක හරියටම ඇත්තම ප්‍රශ්න නෙවෙයි ප්‍රශ්න තියෙන ප්‍රශ්න නගන හැටි ප්‍රශ්නේ මතු කරගන්න එක උගව දෙනකොට තේරෙන්නේ ඒක නගා ගන්න පුළුවන් නම් නගනකොටම උත්තරේ එතන තියෙනවා ඒ නිසා ප්‍රශ්න තියෙන තාක්කල් අපි කුප්පයි අකුප්පා චේතෝ විමුක්ති කියලා කියන්නේ ආ ඊට පස්සේ ආහන දෙයක් නැහැ කවුරු කියන්නේ ඊට පස්සේ කොහොමද රහත් බව දැනගන්න කියලා ඊට පස්සේ ප්‍රශ්න අහන එකක් නැහැ යම් කිසි කෙනෙක් රහත් වුණා නම් ඊට පස්සේ ආයෙ ප්‍රශ්න අහන්නේ කාගෙන් අහන්නද මොකෝ මම සර්වබලධාරී දෙවියන් ආදී ඉන්නවනම් උන්දගෙන් අහදකේ අයි ලෝකෙ මැව්වේ මේක අහන්න දෙයක් නැහැ රහත් වුණාට පස්සේ ප්‍රශ්න අහන්න රහත් වෙලා නැත්තම් ඉතින් ටිකටම ප්‍රශ්න අහන්න ඒක වෙහසක් ඒ කියන්නේ සන්තරපණය සන්තුෂ්ත්‍ය සම්පත්‍ති කරගතියක් නැතිකොට තමයි ප්‍රශ්න මතුවේ ප්‍රශ්නයක් කියලා කියන්නේ සම්පත්‍ති කරගතියක් නැතිකම තමයි දෙවුවන් සරණ නොගිය මිත්‍යා රාජිකයන්ට භාවනා කිරීමෙන් පමණක් නිවන් අවබෝධ කර හැකියි. ඒ ඇත්තටම අමාරුයි මොකද මේ මේ ප්‍රශ්නේ ජීවිතින වචන ටික ඩිෆයින් කරන්න වෙනවා. දැන් තියෙන මේ දර්ශනයක් වශයෙන් කියනවා දැන් තියෙන භාවනා ක්‍රම වලින් ගෝයන්ක භාවනා ක්‍රමයේ කිසි භාවනා ක්‍රමයක් කියන්නේ ඒකදී මට මතකයි මම ස්වාමි දිනම ස්වාමීන් වහන්සේට මමත් එක්ක ගිහිලා සිඩ්නි වලදී සාකච්ඡා කරනවා මගේ අතින් කියුණා ඒකදී සීල් සමාදන් කරවීමක් කරන්නේ නැහැ කියලා. නමුත් එතන හිටපු ඒ පිටර පිට ලංකාවෙන් ගිය බෝවෙන්ක භාවනා ක්‍රම කරපු අයක සංස්ථේම කියන්න අයිතියක් නැහැ. එතෙන්දි සමාදම් කරවනවා. ශිල්පද කියලා දෙනවා. හැබැයි මේ වගේ නමෝ තස්ස භගවතු වරහතෝ ඒ චිරි ලංකාව විතර පිටරට ගියාම මේ චිතන සම්නේ කෝකෝවිතත් සිල් සමාදම් කරවීමක් කරනවා. සතුන් මරන්නේ හොරකම් කරන්නේ කියලා. ඉතින් මේ නිසා බෞද්ධ දවස්වල මේ මුස්ලිම් මිනිස්සු මේ අවස්ථාව අරගෙන අවිල භාවනා කරනවා. ඒකෙදී සෞදි අරාබියේ ලෝකයේ මුස්ලිම් සමිතියක ලේකම් කෙනෙක් ගෝයන්කතුමත් එක්ක සාකච්ඡා කරලා භාවනා කරලා එයාට ඇතිවෙච්ච ප්‍රබෝධය ප්‍රබෝධය එයා ලියලා තිබුණා ලියලිවල කියලා තිබුණා ගෝයන්කතුමාට අපි අතර තියෙන සම්මුතිය ඒ නබිනායකතුමා අල්ලාහතුමා ඇර වෙන කෙනෙක් සමාදන් වුණොත් සදාකාලික අපායට යනවා කියලා ඒ නිසා ඔබතුමාට පුළුවන් මේ භාවනා ක්‍රමය හදන්න තිසරණ සරණ වීමක් හෝ සිල් සමාදන් කිරීමක් නැතුව කරන්නේ. ඊට පස්සේ ගෝයන්කතුමා පිළි අරන් තිබුණා කරන්න පුළුවන් කියලා. හැබැයි මූල ධර්ම පිළිගන්න ඕනේ. සතුන් මරන්න බෑ. මේ භාවනා කරන වෙලාව හොරකම් කරන්න බෑ. ඒක ශික්ෂාපදයක් සමාදන් වීමක්ද නැද්ද කමාන්ඩ්මන්ට් එකක්ද කියන එක ඩිෆයින් වෙලා නැහැ. කෙනෙක් කෙනෙකුට පටවන දෙයක්ද Taman ඊළඟට සමාදන් වෙන දෙයක්ද නෙවෙයි සතුන් මරන්නේ හොරකම් කරන්නේ ඒක නිකන් නිකන් හරියට නීතියක් විවස්ථාවක් වගේ. ඊට පස්සේ ගෝයන්කා තමයි ඒකේ දීපු වරේ අනුව මෙයා ලියලා තිනවා Muslim experience of inside meditation කියන පොතක ඒ ලියලා තිනවා මම භාවනා කළා මම මේ භාවනා කරන ගෝයන්කතුමා හම්බුණා එතුමා පොරොන්දු වුණා ඊට පස්සේ සීල් සමාදන් වීමක් හෝ සාමේ සිසන සම්මේලනයක් කියන ආගමනුකූල චාරිත්‍රය නැතුව කරන්න ඒ නිසා මීට පස්සේ ගොයන් කයකට යන මුස්ලිම් කට්ටිය වර්ධව ගන්න එපා මේ කිරීමෙන් දිව්‍යඥාන්සයට විරුද්ධ වෙනවා. මොකද මෙයා පොරොන්දු කරනවා. කවුද මේ ගොයන් කතුමා. ඊට පස්සේ විශාල වශයෙන් chartered accountantලා, doctorsලා, judgesලා මේ කියන්නේ විනිශ්චයකාරවරු වගේ කට්ටිය ගිහිල්ලා ඔක්කොගම තොරතුරු ටික තියෙනවා ඒකේ Muslim experience of inside meditation කියලා. මේ ප්‍රශ්නේ අහන්නේ නිවන් දකින්නවද නැද්ද කියන එක. ඒ කට්ටියගේ නිගමනය වෙලා තිබුණේ මුස්ලිම් කාර්ය විපස්සනා භාවනා කරුවොත් හොඳ ඇදහිලිවත් එක් වෙයි. හොඳ මුස්ලිම් කාර්යයක් වෙයි. මෙතෙක් කල් කෙරුවේ ඒගොල්ලෝ යම් ඇදහිල්ලකින් එතකොට නබිනායකතුමා වගේ කියලා තියෙන යම් හේතුවක් සහිතයි කියලා කියන නිසා එක්කෙනෙක්වත් තාම ඒ පොතේ එහෙම මම සෝවාන් වහන්සේ කඩා ගන්නවා කියලා නැහැ. නමුත් ආධ්‍යාත්මික වර්ධනයක් නැත්තම් දේවල් ඇති හැටියට දැකීමක් නැත්තම් ඒ පුද්ගලෙ පිබිදීමක් වෙච්ච බව නම් කියන. ඉතින් අද අපට තියෙන ප්‍රශ්නේ තමයි අද කියන්නේ ථේරවාදයේ තියෙන ප්‍රශ්නේ තමයි මහායාන බුද්ධ ධර්ම ගත්තාම මහායාන බුද්ධ ආගමේ බුද්ධ ධර්ම අඳුරලා දෙන ක්‍රමය බටහිරට ශෝකයකට අල්ලන. කොටිම කියනවනම් අද තියෙන ලෝකයේ බුද්ධ බෞද්ධයන්ගේ ගාන මිලියන 300ක් විතර වෙයි කියලා කියනවා. හැබැයි ඒකෙන් 97ක් විතර මහයක්. ථේරවාදීනේ ලංකාවේ, බුරුමේ, තායිලන්තේ, ලාඕස්, ඒ කරටක් කියන. කම්බෝඩියාවේ භූතානේ තියෙන භූතානේ බොහොම පුජරලා. මේ ටික මුළු මුළු බෞද්ධයන් කියන පිරිසෙන් 103ක්වත් නැහැ. අනිත් ඔක්කොම ඒක අද කාලේ හැටියට වෙනස් කරගෙන යන්නේ. ඒගොල්ලගේ ප්‍රධානම වෙනස තමයි මේ ජීවිතේ නිවන් දකින්නේ නැහැ කියන්නේ. මහයන් චින ප්‍රධානම දේ තමයි අපි බෝධිචර්යාව පුරන්නේ බෝධිවත පුරන්නේ ඒ නිසා අපි අපේ මේ ජීවිතේ ලබන නිවන ප්‍රතික්ෂේප කරනවා අනිකුත් ලිබන නිවන ලැබීම අය නිවන ලබන්නේ ඉන්න අය කෙරෙහි ඇති කරුණාවෙන් ප්‍රඥාවෙන් නෙවෙයි ඒක නිසා දැන හෝ නොදැන කල්පනා කරගන්න අද තේරවාද බුද්ධ ආගම කියන එක මැකිලා තියෙන අද තියෙන 100ට 100ක්ම වගේ මහායාන බුද්ධ ආගම කරක් ගන්න. කනගාටු කියන්නේ අපේ ඇත්තටම තේරවාදී නහ නායකවරුන්වත් දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන්සේ කියන තේරවාද මහායානයක් තිබුණේ නැහැ. නමුත් මේ රාමු ඇති වෙනකොට මේ මහායානයකින් තේරවාදී කැඩුනේ මේ ජීවිතයේ සෝ මේ අරියත් නැත්නම් නිවන් මාර්ග තුනක් තියෙනවා අරියත් මේ මේ නැත්නම් පච්චේක බුද්ධ සහ බුද්ධ කියලා. අපි අරියත් ඇති කියන එකයි තේරවාදී ගත්තේ. නමුත් ඒක තේරවාදයේ විසීම බිම්ම දාලා පාගලා ඉවරයි. ඒ මොකද හේතුව මහායානට ගිය ගමන් ජනප්‍රිය වෙනවා. ඕන තරම් මිනිසුන්ගේ වැඩ කරන්න පුළුවන්. මහා කරුණාවෙන් වැඩ කරන්න පුළුවන්. හැබැයි වෙන්නේ Tamanට අකර්මාව සිද්ධ වෙනවා. Tamanට අත්ත්ව කුසලේ කරගන්නේ කරණීයන් අත්ත්ව කුසලේන්නේ නැහැ. අනුන්ගේ වැඩ කර කර ඉන්නවා. ඉතින් ඒක නිසා අද තියෙන බුද්ධ ධර්මයේ තියෙන ප්‍රධාන තර්කනේ මගෙන් අහුවොත් මම කියන්නේ කිසිම බාහිර ආගමක නෙවෙයි. අද අපේ චාරිත්‍ර වාර්ථ සෑම දෙයක්ම අර ජනප්‍රිය බුද්ධ ආගමෙන් අරගෙන ඒක තමයි තව තව වැඩි කරන වැඩි කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා ඉතින්දි ප්‍රධාන මුල් ගලක් කියන්නේ මේ ආත්ම නිවන් දකින්නේ නැහැ කියන පදනමෙන් තමයි මහා කර්මා වැඩි. මම මේ විවේචනය කරනවා නෙවෙයි මේ ලෝකේ තියෙන හැටි. ඉතින් යන බලනකොට ඒ ගෝයක ක්‍රමයෙන් හම් වෙනදී සිත සමාදන් වීමක් නැහැ, තිසංසාරණ වීමක් නැහැ. නමුත් යම් කිසි ප්‍රබෝධයක්, යම් කිසි ඇත්ත ඇති ඇති දැකීම පැත්තට යෑමක් තියෙනවා. ඉතින් මේකෙන් මේ මනුස්සයාගේ සම්‍යක් දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි අතර යෝනිසමනස්කාරය අංශමනස්කාරය අතර වෙනසක් වෙනවද නැද්ද කියලා එහෙමම ස්ටඩි කරලා තාම වෙලා නැහැ. නමුත් ඒ වුණත් වටිනවා කියන එක නම් කියන. එහෙම හරි කමක් නැහැ. Tamange මූලික මතය වෙනස් කරන්නේ නැතුව හරි කමක් නැහැ. පරිශ්‍රණයේ කෙරෙනවනම් විපස්සනා පැත්තට ඒක වටිනවා. නමුත් මේ ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. මේ මොකද හේතුව මේකෙන් අහන්නේ මාර්ගඵලයක් ලබන්න පුළුවන් කියන. මාර්ගඵලයක් ලැබීමට මේ දිට්ඨි ඡානප ගම්ම සීලව දසනේන සම්පන්නෝ කියන ටික කර්ණිමිත්‍ර සූත්‍රයේම සඳහන් කරලා තියෙනවා. දිට්ඨි ඡානප ගම්ම දිට්ඨි කියලා කියන්නේ මොනම දිට්ඨියකටවත් වෙන්න එපා. අද්දිට්ඨියක් තියෙන්න ඕනේ. අනුපගම්ම සීලව සීලේ තියෙන්න ඕනේ. දසනේන සම්පන්නෝ මේ ජීවිතේ නිවන් දක්න නැත්නම් මේ වර්තමාන මොහොතේ නෛර්යානිකත්වයේ පිළිබඳ දර්ශනේ තියෙනවා. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? අනාගතය පිළිබඳව පාරමිතා පුරුණ පැත්ත පිළිබඳව හෝ ත්‍රිහේතුක ප්‍රතිවදාහ පිළිබඳව අපි තාම මේ මෛත්‍රී බුද්ධ ශාසනයේ මොන්ටිසෝරිය කර ගන්නවා මේක. මේකෙන් ක්වොලිෆයි වෙලා ඊගා වෙන බුද්ධ ශාසනයට යන්න හදනවා. නමුත් ථේරවාදී තියෙන විදිහට මේ ශාසනය මෙහෙ නිවන් දකින්නවා කියනකොට මේ නිකුබෝධි මේක පිළිබඳව හොඳ පදනමක ඉන්න මං ගිය පාර ගිහිලා ගොඩක් කතා කරා. ඊට පස්සේ තේසාංශ කිව්ව එකයි බටහිර මෙන්න මේ වගේ සංකල්පක තියෙන්නේ. දන් දුන්න නැතුව කමක් නැහැ. පිළිගත්තේ නැතුව කමක් නැහැ. සංඝයාට වැඳ නැතුව කමක් නැහැ. විපස්සනාව දන්නවනම් යන්න පුළුවන් කියලා. මම මේ සැරේ පර්ත් ගිය වෙලාවේදී කරපු විනාඩි එතන ඒ අයිරිෂ් ආමුතු කෙනෙක් ඉඳලා කිව්වා විපස්සනා භාවනා මධ්‍යස්ථානවල බුදු පිළිම තියන්නෙත් නැහැ. වන්දනා කරන්නෙත් නැහැ. මොකද අපි සුද්ධ විපස්සනාව කරන්නේ කියලා. නමුත් මේ මෙතන එතකොට අපි 65 දෙනෙක් හිටියා ඔක්කොමලා සිංහල ඉංග්‍රීසි ඔක්කොම මෙතනදී මේ ධම්මජීව හාමුදුරුවෝත් එක්ක කරපු වැඩේදී හැම හැම කෙනෙක්ම දාන කෙනක් දුන්නා දානෙට බණ කිව්වා පටන් ගන්නකොට බුදුමු ඇන්දා ඉවර වෙනකොට පිම්පැමිණීමක් කරා ඒ නිසා මේක ලස්සනට ඒ සුද්ධ විපස්සනා කතාවයි සමතයයි ආගමයි ධර්මයයි ලස්සනට පේනවා මොකද හේතුව මෙතන ඉඳපු ඒ උපාසකම්මලා ආගමික හැමිකේ කටයුතු කරපු සයිසාවේ පිටරට ආයත මේක ලොකු පාඩමක් ලංකාවේ පිටරට ඉඳලා එනවනම් කවුරු හරි විපස්සනා උගන්වන්න කියලා ඒගොල්ලෝ කවදාකවත් ඒ සිල් සමාදන් කෙරෙල්ලක්වත් බුද්ධ පිළිමකට වැඳිලා ඒ ඔක්කොම පැත්තකට දානවා. ඉතින් අපිට සිද්ධ වෙනවා මේ දෙක අතරමැද පරිසරයට සාපේක්ෂව නැත්නම් ඉන්න කාලයට සාපේක්ෂව මැදමාවතේ යන්න. ඒ නිසා අපි තේරවාද පැත්තෙන් කියනවනම් අපිට කියන්න තියෙන්නේ මේ දිට්ඨි චාරුපගම්ම සීලවා දස්සනින සම්පන්න නැතුව මාර්ගඵලයක් ලබන්න බැරි බව කියන්නේ. හැබැයි මාර්ගඵල නොලැබුණත් විපස්සනා කිරීමේ බොහෝ දෙනෙකුට හොඳ දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද ඉන්දියාවේ දැනට හිරගෙවල් වල ඉන්න හැම හිරකාරයෙකුටම ඒ ගෝයන්ක භාවනා කරමු ගන්නවා. ඒකේ ඉන්න උගව දෙනෙක් මධ්‍යාවාරම් කරපු අය එහෙම නැත්නම් ඒ අපරාධ කරපු අය මම කිව්වට වරදොලවට ගන්න බෑ උගව දෙනෙක් මුස්ලිමයි. ඒ මුස්ලිම් මිනිස්සු භාවනා කරලා ඊට පස්සේ ඒකක් කීයේ තොරතුරු හොයනකොට එක මිනිස්සෙක් කියලා තියෙනවා මේ ලෝකේ යම් ප්‍රශ්නයක් භාවනා කරුවට පස්සේ කියලා තියෙනවා ඊර කාර්යය. යම් ප්‍රශ්නයක් තියෙනවා නම් උත්තර දෙන්න බෑයි කියලා ඒකත් ඔබ වගේ කියනවා. එච්චරයි. ඔබට තේරෙනවා මේ ප්‍රශ්න උත්තර නැහැ කියලා ඔබ තමයි ඒකට හේතුව ඔබ තමයි උත්තරකාරය. දෙවන්නේක් නැහැ කියලා ඒ වගේ ඇතුළෙන් ඇතුළාන්තේ කතා කරන්න පටන් ගන්නවා. ඒ නිසා මාර්ගඵලයක් නැති වුණත් කරන එක වටිනවා කියන හැඟීම මගේ තියෙනවා. අජුවික බෝධි කිව්වා පසුබිමක් නැතුව කෙරුවට හරියන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා කියන්නේ. ඒ කියන්නේ හොඳට තියටර් එක හරියට සම්පූර්ණ කරන්නේ නැතුව ඔපරේෂන් එක කෙරුවට හරියන්නේ නැහැ. ඒ තියටර් එක මේ ශල්‍යගාරේ රෝගනාශක විෂ බීජනාශක තත්වයක් නැතුව දොස්තර දක්ෂ වුණාට උපකරණ තිබුණාට ශාස්ත්‍රය දැනගත්තට බාහිරින් ආ මේ විෂ බීජෙන්න පුළුවන් තත්ත්වය. අවසරයි තමයි සිව්පස්සේ විස්තර කර ඇති ක්‍රමව ඊලානප්පස්සේ විස්තර කරන විට කෝටි මුස්ස වේසච්චේ විස්තර කරයි. ඒ කුමක්දේ වැරදි කරා. මේකට ලේසි උත්තරයක් තියෙනවා මම පොතක් ලිව්වා මේ බුද්ධ වේද කියලා. මම ඒක කරන්න පොත දෙන්නම් මොකද මම විශ්වාස කරන තමන්ගේ මුත්‍රා කියන්නේ. අපිට පොත කියලා දෙනකොට පොත කියලා දෙන්නේ ගෝමුත්‍රා කියලා. මම මේ ඒ පොතේ මම ඒ විස්තරය ලිව්වා අපි ෆුඩ් සයන්ස් කරනකොට අපේ යුනිවර්සිටි එකේ සෙකන්ඩ් ඉයර් එකේදී අපිට හිටියා මේ බලන්න මේ කොච් ජාතික ප්‍රොෆෙසර් කෙනෙක් මට නම් මතක හරිම කන්ට්‍රඩික්ටරි ජාති මිනිසයා. එයා කතා කරලා කිව්වා මේ උඹලා මේ ලෙක්චර් රූම් එකට එනවා ලෙක්චර්ස් ඉගෙන ගන්නවා කවදාකවත් පොතක් පතක් කියවනවා කියලා. ඇත්තටම කියවන්නේ නැහැ. ඕක මොනවත් නැහැ. ඊට පස්සේ කිව්වා ඊයේ දවසේ පත්තරේ තිබුණා මේ මොරාජි දේසායි ඇමරිකාවට ගිහිල්ලා තියෙනවා. ඇමරිකාවට ගියාට පස්සේ රාජ්‍ය අමුත්‍යෙක් විදිහට රාජ්‍ය නායකයෙක් විදිහට ඉතියාට ඒ උත්සව වෙලාවේදී කෙනෙක් කියලා කොකාකෝලා දෙනවා. නෑ මම බොන්නේ නෑ. පෙප්සි කෝලා එපා. ෆැන්ටා එපා. තැඹිලි ගෙඩියක් එපා. ඉතින් මොන්න දෙයක් දුන්නත් බොන්නේ නැතිව ඒක දන්නවා හේතුව මොකද ආරක්ෂක ප්‍රශ්න නිසා සාමාන්‍යයෙන් බොන්නේ නැහැ. තමන්ගේ ආරක්ෂක අස්සේ දෙන්න නැත්නම් බොන්නේ නැහැ. පස්සේ කොහොම හරි ඒ උත්සවය ඉවරනාට පස්සේ පත්‍ර වාර්තාකාරොත් එක සාකච්ඡාවක් තියෙනවා. සාකච්ඡාවක් තියෙන වෙලාවදී මු නානා ප්‍රශ්න අහලා කියලා තියෙනවා. ඔබතුමාට දෙන කිසිම කිලම්පසක් පාවිච්චි කරේ නැහැ. මොනවද බොන්නේ කියලා. ඊට පස්සේ මම බොන්නේ මගේ මෝත්‍ර තමයි. පහවෙනිදා උදේ පත්‍රේ දාතුනා no Coca Cola but Morarji cola කියලා. පත්‍රේ දාතුනා ආටිකලේ කොකා කෝලා නෑ මොරාජි කෝලා තමයි යබොන් කියලා. ඊට පස්සේ අපේ ප්‍රොෆෙසර් අපෙන් ඇවිල්ලා ඇහුවා උඹලා දන්නවද උඹලගේ වකුගඩුව තමයි ලෝකයේ දෙන ප්‍රධානම වූ ශ්‍රේෂ්ඨතම වූ රසායනාගාරය කියන්නේ. මේකෙන් තමයි නිෂ්පාදනය වෙන්නේ හොඳම බීම. Tamanට ඕනේ බීම. ඉතින් මේ ගැන මොකද කියන්නේ? ඉතින් මේක ටිකක් කන්ට්‍රඩික්ටරිනේ. ඉතින් පැය කාලක් විතර විස්තර කළ දුන්නේ ආටිකල් එක කියවන්නේ කියලා. ඉතින් ඇත්තට මේක මගේ මතකෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා ගියා. හැබැයි ඒක විහිළුවක් කරා. මොකද අපි පන්ති අපේ මේ බැච් එකේ මීටියා මේ ප්‍රේමවන්තයෙක් සහ ප්‍රේමවන්තියක්. සාමාන්‍ය බැච් එකේ ඉන්නවනේ. ඒ කෙල්ලට කතා කරලා කිව්වා නම කියලා. හැබැයි යාළුවෙක් බොන්නන්න එපයි. කියලා නිකන් හින්ට් එකක් ගාවා. මේ කියන්නේ Tamange එකමයි කියන එක කියන්නේ. පස්සේ ඉතින් උපසම්බදා වෙලා ඥානানন্দ හම්තෝ ගාට ගියාට පස්සේ ඉතින් අපිට පොත කියලා දෙන වෙලාවේදී ඒ ශාන්තිකව භූතමුත් බේසජ්ජන් නිසාය පබ්බජ්ජා කියලා මේ කියනකොට මං කව සායනස් මේක ගෝමුත්‍ර තියෙන අපේ කබඩාවේ තියෙන පුළුවන් නම් බොන්න මට ඒක ප්‍රශ්නයක් නෑ මට මගේ මුත්‍ර ප්‍රශ්නයක් නෑ ගෝමුත්‍ර ප්‍රශ්නයක් නෑ හැබැයි මං කව සායනස් මෙන්න මේ ප්‍රොෆෙසර් කෙනෙක් අපිට කියලා දීලා තියෙන සමන්ගේ මුත්‍ර උඹලව එක එක විද්‍යාවල් ඉගෙන ගන්නලා මේකත් කණ්ඩා හදනවා කියලා හොඳටම බැන්නවා මේක මේක ගෝමුත්‍රම තමයි කිය ජනසල් කියන ඇත්තටම හිත බලලා කතා කරන කෙනෙක් පස්සේ බුරුමෙට ගියාට පස්සේ බුරුමේදී තියෙනවා ගෝමුත්‍ර දාලා හදපු අරලු හැම භාවනා මධ්‍යස්ථානයකම මේ මෙච්චරිට සීනි බෝල බෝතලයක් පුරවලා දාලා තිනවා හැම කෙනෙක් මේ කටේ දාගෙන ඉන්නේ. ඇත්තටම බණ්ඩිතාරාමෙට ඒ ගෝමුත්‍ර හදලා ඉවන්නේ පාවොක් සෙන්ටර් එකේ. මේ දෙගොල්ල දෙගොල්ල විසුද්ධ කතා කරාට පාවොක් සයිඩු සයිඩු කරන ගෞරවයක් වශයෙන් බැරල් ගණන් ඒ ගෝමුත්‍ර හදලා ගෝ මේ අරළු අරගෙන ගෝමුත්‍ර දාලා ගන්නවා. ඉතින් මේකට සයිඩෝ කියන්නේ බුද්ධ වේද කියලා. ඉතින් මම මේක අහනකොට ඉතන ඉන්න වැඩ කරන දෙතුන් දෙනෙක් කිව්වා මේ පොඩි සාමුදුරු අපි කරන්නේ කෙලින්ම තමන්ගේ මුත්‍ර බොනේ කියලා. ඒතර මෛත්‍රික භාවනා කර අපි අපේ නිසන්වනේ සභාපති මීවඩු මාත්‍යා. අවුරුදු 90 ගණක් 80 ගණක් වයසේ එහෙදි පැවිදි වුණේ කඩියවා. ඊට පස්සේ මම ඇහුවා කියනකොට මම හැමදාම පතක් විතර බොනවා. මම ඇවිල්ලා නායක සංසිකෙන් ඇහුවා යන්න ඉස්සලා ලොකු සංසිකෙන් ඇහුවා ලොකු සංස්කෘතිය මේ මතයක් නම් තියෙන තර මම දන්න හොඳම වෙද්දු දෙන්නෙක් මේක මට කියලා තියෙනවා. නමුත් දැන් ඒ වෙද්දු දෙන්නම නැහැ ඊට පස්සේ මම හොයලා හොයලා යනකොට ධම්ම සමාදාන සූත්‍රයේ අටුවා වෙනුවේ ටීකාවේ ටීකාව ගන්න තියෙන එකම තැන මේ චට්ට සංගායනා CD එක විතරයි. චට්ට සංගායනා CD එකේ කියලා තියෙනවා උණුණුවේ අරගෙන වල්කන්න. ඉතින් ගෝමුත්‍ර උණුණුවේ භාවනා කරන ආමතු කෙනෙකුට කැලේදී හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මේ කරන හරිදම සංසාර කතා කරලා කිව්වා සංසාර මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. ඊට පස්සේ කිව්වා මම පොත ලියලා තිබ්බේ. ඊට පස්සේ කිව්වා මේක මේ මහානකමත් එක්ක වේදකමක් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේක ලිව්වොත් වෙදෙක් වෙනවා. මේක දෝෂයක් හිටිනවා. ඊට පස්සේ සංසාර පෙරවදනක් ලියලා දුන්නා භික්ෂුන් වහන්සේලා සඳහායි. පස්සේ මම ඒක එළියට යනකොටම අර නරක මිනිහෙක් අතට ආවනේ මනුෂයා පත්‍රයේ ආටිකල් 6ක් ලිව්වා. මගේ නම දාන්න නැතුව බුද්ධ බේද කියලා. ඊට පස්සේ මම ඒ පොත මුද්‍රණය කරා. ඒකේ මේ උත්සාහ කරන්නේ පුළුවන් තරම් ඒක ඕනේ නම් මේ වෙබ්සයිට්ස් පහක් තියෙනවා. Shirley Wellness Cafe, Ask a Scientist, uh, Europathy. ඕම් කියලා වෙබ්සයිට් පහ තියෙන එකේ පෙන්වලා දීලා තිනවා අද මේ බටේර වෛද්‍ය ක්‍රමය අපි කොච්චර කරවට්ටලා අපි මේ වගේ අයින් කරලා මෙච්චර ප්‍රත්‍යක්ෂ බෙහෙතක් තියෙද්දි uh, ඇති කරනවාද කියලා ඒක පැහැදිලිවම කියනවා. ඒ කියන තරම් මට අතර ප්‍රොෆෙෂනල් හැකියාවක් නැහැ මේ පිළිකාව කියන්නේ බටහිර වෛද්‍ය ක්‍රමෙන් ඇති කරපු එකක් ඔපරේෂන් එක සහ කෙමෝതെරපි වලින් තමයි අර්බුදය පිළිකාව බවට පත් වෙන්නේ නැත්නම් මේක අර්බුද අර්බුදේ සනීප කරන්න පුළුවන් මුත්‍රාවලින් කියන ඒ නිසා මුත්‍රාවලින් අර්බුද සනීප කරුවට පස්සේ විද්‍යාඥයෝ කියනවලු විද්වස්සර්ලා උඹලා සනීප කරේ අර්බුදය පිළිකාව සනීප කරන්න බෑ කියලා මේගොල්ලෝ කියනවා අර්බුදය පිළිකාව බවට පත් වෙන්නේ ඔපරේෂන් එක නිසා කෙමෝതെරපි එක නිසා කියලා බට දැන් ඇමරි එංගලන්තයේ මේ කොයිද ඉන්දියාවේ පොත් රාශියක් මුද්‍රණය කරලා තියෙනවා බටහිර වෛද්‍ය විද්‍යාව නිසා මානවයට අලුතෙන් ඇතිලා තියෙන ලෙඩ. ඒ සංකීර්ණතාව. ඉතින් යන බලනකොට ඉන්දියාවේ සහ හැමතැනම තියෙනවා Water of Life කියලා ඕගනයිසේෂන් එකක් Water of Life කියන මුත්‍රාල් කියන නම. ඒ මුළු ස්පිරිතාලෙම තියෙන එකම බේතයි. ඒකෙන් උත්සාහ සනීප කරනවා. ඒකෙත් හොඳම මුත්‍රා හම් වෙන්නේ ගැබිනිම වරුන්ගෙන් නිකුත් වෙන පළවෙනි තුන් මාසේ මුත්‍රා කියලා. ඊට පස්සේ මම හොයනකොට මට කමල් මහත්තයා එක්කෙනෙක් අඳුරලා දුන්නා. ඒ මහත්තයා මට නම මතක නැහැ. එයා ජර්මනියේ ඉඳලා තියෙන්නේ. එයා ඒ කට්ටිය කරන්නේ නොදියුණු රටවල් වල ක්ලිනික්ස් තියලා මහවරුන්ට ඒ පළවෙනි මාස තුනේදී දෙන්න තියෙන උපරිම උපස්ථාන කරනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැතුළු මේ කරන්නේ මුත්‍රා ටික ගන්නදී. ඒ මුත්‍රා එකතු කරලා බවුසර් වලින් ට්‍රාන්ස්පෝට් කරන්නේ ඉන්දියාවට මේ මේ එක්ස්ට්‍රැක්ට් කරන එක යුරෝ යුරෝකයින් කියලා මෙඩිසින් එකක්. ඊට පස්සේ ජපානට ගියාට පස්සේ ඒක ඇමරිකාවට එනකොට එක මිලිමීටරක් ඩොලර් 9000ක් වෙනවා. අන්තිම ගැඹුරු සීක්‍රට් බෙහෙතක් කියලාලු ගන්න. මොකද්ද මුත්‍රා? ඒ වගේම ලෝකේ ඉන්න දක්ෂම රූපලාවන්‍යයන්ගේ දක්ෂම සබන් වල තියෙන හොඳම බේත් මුත්‍රා කියලා. මුත්‍රා ගන්නවා කියලා අතෝදන්නේ මුත්‍රා ගාව සබන් කරනවා. ඈ? ඒකත් අනුංගික. ඉතින් ඒ නිසා ඒක පිළිබඳව ඇත්තට මේ මෑත කාලෙදී හරියට විග්‍රහ වෙලා යන්න පටන් ගත්තා දැන් අවුරුදු 7ක් විතර මම මේ පැත්තේ වැඩි හොයන්න කරන්න ගියේ නෑ පොත අච්චුනකොට පස්සේ කරගන්න දෙයක් කරනවා පස්සේ මේ ඇත්තටම ඔය ජිනසින කියලා මහත්තයෙක් සෞඛ්‍ය අමාත්‍යතුමාට ජනාධිපතිතුමාට හැම කෙනාටම කිව්වා සරෝදේ නායකතුමාට මේ මේකක් තියෙනවා කරන්න කියලා කිසි කෙනෙක් කියනවා ඒක yaadෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා වන්නේනපි ගන්දේනපි රසේනපි jiguchchiniya කියන වචනේ පාවිච්චි කරන්නේ කැමැති වෙන්නේ නැහැ කියලා. වර්ණේ රසයෙන් ගන්ධයෙන් කැමැති වෙන්නේ නැහැ. හැබැයි බිව්ව සනිපෙනවා කියන එක ධම්මදපාදාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක හරි අමාරු විකින්න පොලේ දැමමට විකින්න බඩු නෙමෙයි. කැමැති නම් කරලා බලන්න කරපු කට්ටිය අද්දුතෝය ප්‍රත්‍යක්ෂයි. හැබැයි කියන්නේ නම් නැහැ. කාටවත් කියන්නේ නැහැ. ප්‍රසිද්ධිය ආපුින්ද මම මේ කියන්නේ. නැත්තම් ඒක මේ කවුරුත් කවුරුත් වගේ සෞඛ්‍ය රැගෙන තියෙන උවෙන් තමයි. මම අර මේ දැන් ඉන යාම්දු ඇත්තටම හිතන්නේ ඇකඩමික් සෙන්ටර් එකේ ඉන්නේ පල්ලෙකදී. ඒ යාම්දුරු ලස්සනයි ස්වීඩන් ජාතික. ඇත්තටම චිත්‍රපට නිෂ්පාදකේ ඇවිල්ලි ඉවර වෙලා මේ මීටර් එකල හිටිය දැන් සිවුරු වැරලා ඉගෙන ගන්නවා. එක දවසක් මයින් ඇවිල්ලා ඇහුවා මේ ෂේවිං ක්‍රීම් නැද්ද කියලා. ඊට පස්සේ මම ගිහිල්ලා දුන්නා එකක්. එතකොට මම පාවිච්චි කරපු එක ඉතුරු ඊටවස්ව බන්තමික බන්ත පාවිච්චි කරන එක ඒ නිසා ඒක එපා මං කිව්වේ ගිනාපුවා නැද්ද කියලා. මං කිව්වා මේක මම පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඇයි කියලා මං කිව්වා මම මූත්‍රා ටිකක් ආපුවාම කෙස් ඔක්කොම මෙලෙක් කරනවා බොහොම ඉක්මනට රැවුල කරනවා. හරිනේ වැඩි. කිව්වා මං වෙයි කියලා. මට ඕක ජපනෙක් කියලා තිබ්බා. ජපනික් කියලා තුනට මේක තමයි කරන්න කියලා මට ඕක මතක නැතුණයි කියලා කොහොමද අරගෙන ගියා මේක. ගිහලා දවස් දෙකකින් ආපහු ගෙනත් දුන්නා. ඊට පස්සේ කිව්වා මීට පස්සේ මට ආයෙ ෂේවින් ක්‍රීම් ඕන වෙන්නේ. කදාකත් ඕන. පුදුම විදියට මේ හැම මෙලෙක් කරලා මේ ඔක්කොම නිකන් බණ්ඩක කරලා වගේ පුප්පලලා. ගෑවිච්ච ගම. ඒ නිසා ඕනෙම හැම එළෙඩකට කටේ ලෙඩකට, ඇහි ලෙඩකට, නාසයේ ලෙඩකට ඕනෙම දෙයකට මොන්නම කරදරයක්වත් නැත්තේ නෑ. ඒක බැරි නම් ලේසිම ක්‍රමෙන් තමයි වස්ති කරන්නේ. ඒ අර ඒ ලියමන එකන ලියලා තිනවා ඒ මනුස්සයා නීතිවරයෙක් නීතිපතියෙක් නෑ නෑ නීතිඥයෙක් එයා මේක පරීක්ෂා කරලා ගෙදර කට්ටියත් එක්ක මිනිස්සු බයිනවලු දික්කටම මේ මනුස්සයා ගෑණිත් බන්නවලු දරුවෝ තුන් දෙනා තුන් දෙනාම බයින. මොකද එයා පතරට ලියන කොච්චර හරි මේ. ඊපස්සේ පුතාට ඇරිලා තියෙන වකුගඩු අමාරුවක් ඊට පස්සේ එයා මේ අපේ චර්මශාලි තියෙන කෙනෙක් නෙවෙයි කියලා තියෙනවා මෙච්චර කෝටි ලක්ෂ ගාණක් යන ඔපරේෂන් එකට කියලා. ඉතින් ඇත්තටම යාට ගරන්න බෑ ඒ ගාණ. ඊට පස්සේ කියලා තියෙනවා පුතාට ඔබට පුළුවන් නම් මේක බීපන් කියලා. ඊට පස්සේ කියලා තියෙනවා තාත්තට බීස්සු මගේ මූත්‍රාත් එක්ක සැරව යන්නේ කියලා. ඊට පස්සේ කෝ බලන්න කියලා මිනිහා බීලා තාත්තා බීල කිවලු මම ඔබට කඹුරලා හරි මම ලක්ෂ තුන දෙන්න සුමාන තුනක් බීල බලපන් සුමාන දෙක යනකොට සැරව යන එක නතර වෙලා සුමාන තුන යනකොට කිවලු ඔපරේෂන් කරන්න ඕනේ තමන්ගේ මූත්‍රාත් එක්ක සැරව පිට වෙන මූත්‍රා නැවත බීමෙන් ඒ ප්‍රතිශක්තිය ඇති වෙනවා ඊපස්සේ මම ලිව්වට පස්සේ පත්තරේ ඒකේ තියෙන හැම ඉංග්‍රීසි බෙහෙත් කරනකොට පාවිච්චි කරන්න එපා කියලා. මොකද බෙහෙත් වල රෙසිඩියුස් යන නිසා. පස්සේ මම කියලා තිබුණා මේ මම නිකන් මේ උබස් බයක් ඇති කරන අඩු ගානේ ආජීවට්ටමක සීලේ පිළිහිටලා කාම ජීවනයේ නොයේදී මත්පැන් පාවිච්චි නොකර සිගරට් පාවිච්චි නොකර කරන්න හරි මේ කියලා නිකන් මේකක් මම නිකන් හිතලා දැම්මා ඊට පස්සේ ඒක දැනගත්ත මිනිස්සේ කුඩු ගහන මිනිස්සේ කුඩු ගහලා හොඳටම අමාරු වෙලා දැන් බෙහෙත් පතක් විතර බොනවලු හැමදාම ඉතින් මේ මිනිස්සේ අහලා තිනවා මම දන්න කෙනෙක්ගේ මොකද වෙන්නේ ඊට සූකලු යකෝ කොහොමදත් මැරෙනවනේ ඔන්න පරීක්ෂා කරපන් කියලා අර බෙහෙත් බොන ගමන් බීලා කියලා කෑ ගහලා කතා කරලකවලු ඇඩේ හරියෝ. ඒ වීදියේ එහා කොනේ ඉඳලා කතා කරලකවලු ඉංග්‍රීසි බෙහෙත් බොන ගමන්ම ඒතියෙදි මේක බීලාට කුඩු වලින් ආපු 100ක් සනීප වෙන්නේ ප්‍රතිශක්තියෙන් පටන් ගන්නවා. ඒක නිසා ඒක හරීම මම දකිනවා ඒ වගේ ඔය විපස්සනාව ඔය මුත්‍රා බේත වගේ වුණ කැමැති කෙනෙක් ජීවිත පරිදුර දාලා පරීක්ෂා කරලා බලනවා. හැබැයි නොකරන්න හෝ බනින්න ලෝකයක් ඉන්න. නමුත් පාවිච්චි කරන්න කවුරුත් තහනම් කරන්න බෑ. කීකිය කරන්න ඕන කමන්නේ. පාවිච්චි කරන්න පටන් අරගත්ත මිනිහා එන්නේ එන්නේ කරවයින කාටවත් කියන්නේ හැබැයි වැඩේ කරනවා. ඉතින් ওই පත්‍රේ දාපු මිනිස්සයා අපි මයින්ඩ් විජේතේ මහත්තයා දවසක් වන්දනා කරගෙන ඉඳද්දී පැතුර යට කරගෙන ලේ පතක් බැස්ස මිනිස්සගේ නැගිටලා බලනකොට කකුල සිවුර මේ. ශර්ම පිටිපස්සේ මෙච්චර විතර පදාසයි. ඒක කූඩල්ෙක් කාලයි කියලා ගියා. වන්දනා කරන නිසා නැගිටලා ගියා. මොකද අපේ ඒකේ පිඟන් අඩවලා තියෙන්නේ. ඉතින් ඇත්තට ලීක හොදලා පිලස් කෙරේ. ඊට පස්සේ ගිහිල්ලා රෑ 10ට ට්‍රයිල් එකව සාංශ මට රෑ ඉන්න බෑ. ඊට පස්සේ වන්දනා කරන්න. මම මොකද මම කූඩලෙක් කර ඔච්චර වෙන කූඩලෙක් නෙවෙයි සාංශ අස්සස් ගිරියක් පුපුරලා ලේ බහලා තියෙන්නේ. ලේ පයින්ට් එකක් විතර ගියයි කියලා. මට ඇඟට පණ නැහැ කියලා. ආ ඒක නම් ප්‍රශ්න නෑ. වැඩිම වුණොත් මැරෙන එක නෙවෙන්න ඕනේ මැරිච්චා. අරණියකනේ මැරිච්චා. මම ඔබට මතකද ඔබට පත්‍රය ලියපු ආටිකල් එකේ වෙලාවම අමාරුයි නීතිය. මොකද්ද කියලා මම පත්‍ර ගෙනත් දෙන්නම්. පූති මුත්තු බේතජ්ජී කියලා කියන්නේ මූත්‍රා කියලා මිනිහා ලියලා තියෙනවා. සුභසිතී. එයා දන්නෙත් නෑ මම ෆොටෝ සට් කරලා තියෙනවා. ඊට පස්සේ මම කිව්වා මම මොකද කරන්නේ? මම කිව්වා ලියාපු දේ කරපන්. ස්වාමීන් වහන්සේ පුළුවන් ද බොණ්ඩ කියලා අහන මේ පත්‍රයට ලියන පඬිතයව. ඊට පස්සේ මම කිව්වා බැරි නම් ලියයි. ඔච්චරයි. ඊට පස්සේ මයිට් එක විනාඩි 15ක් විතර හේතු කරගෙන ඉඳලා ඒවල දැන් 10 10 මාරයි 10 මාරයි වෙලා. සංස ප්ලාස්ටික් කෝප්පයක් හොයන්නේ නැද්ද කියලා. මොකද පොල් කට්ටක් හොයන්නේ. පහුවෙන් දවුදේ ඇවිල්ලා කියනවා බිව්වස් වහන්සේ එතනමයි ආය කවදාකවත් ලියන්නේ. මොකද දැන් පත්තරේ ලියපන් දැන් ලියන්න උඹ දැනගන්න. ඔච්චර කලින් උඹ ලිව්වේ අරයා කිව්වා මෙයා කිව්වයි කියලා. ඊට පස්සේ මිනිහා තමයි අතට පත්තරේ ලිව්වේ ගොඩක්. මොකද එයාගේ නෝනා මැති උනේ පිළිකාවක් ඇතිලා. මේ මනසයා කිව්ව මම ගෑණි මැරෙන්න ඉස්සලා මේක දැනගත්ත දෙන්න තියෙන වෙදකම ඔක්කොම කරලා හරීම ප්‍රේමණීය සම්බන්ධකින් ඉඳලා තියෙන්නේ මම දැනගෙන හිටන මම මේක කරනවා සායනස මට කොට ගන්න තිබුණා මොකද ඒ තරම් මට විශ්වාසයක් මේකේ තියෙනවා ඒක නිසා මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු උග දෙයක් අපි පිළිගන්නකොට ඒවා නිකන් යම් යම් ආලවට්ටම් වැටිලා මොකද්දෝ දෙයක් බවට පත් වෙනවා දැන් අපිට සම්පදා කියලා දෙනකොට උනත් කූචිමන්ත බේසජ්ජේ කිව්වට පස්සේ ගෝමුත්‍රා කියලා තමයි උගන්වන්නේ. ඒක රේරුකාණේ ස්වාමීන් වහන්සේත් ඒක එහෙම එහෙම ලියලා තිනවා. නමුත් මේ ධම්ම සමාදාන සූත්‍රයේ ටීකාව බලනකොට හොඳට පේනවා. ඊට වැඩිය මේක පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔය අපේ අනුරාධපුර යුගයේ සහ ඊට ඉස්සෙල්ලා බුද්ධ ධර්ම දියුණු කාලේ ප්‍රසිද්ධව තිබිලා තියෙනවා. දැන් ඒක නිකන් යටිපහුව. නෑ ඒකට ඔය මේ මේ මාබොඩ කවුද විජේසෝ මහමුදුරු විජේසෝ මහමුදුරු තමයි පොත ලියලා තියෙන්නේ ಭಾರತೀಯ වෛද්‍ය ක්‍රම කියලා මේ ඒක මුද්‍රණය කරලා තියෙන බොහෝම කල්ැතු. ඒකෙන් තමයි මම ගොඩාක්ම කරුණු ගත්තේ. දැන් මම ඉන්දියාවේ දැන් සෑහෙන මුද්‍රණය වෙන්න පටන් අරගත්තා. වෙස්ට් එකේ මේ හොලන්ඩ් ජාතිකේ කවුද මන් දන්නේ හරියම ලස්සනට ඒක ලියලා තිනවා මේක Hindu ආගමෙත් මේක ලියවිලා තිනවා Hindu පොතේ කතෝලික ආගම ඒක ලියලා තිනවා බයිබලේ ලියලා තිනවා you you must drink water from thy cistern කියන වචනේ. එයා ඒක ඉන්ටර්ප්‍රිට් කරනවා යේසුස් වහන්සේ මේ කියලා තියෙන්නේ තමන්ගේ මුත්‍ර තමයි කියලා. මුස්ලිම් ආගමෙත් කියලා තිනවා බුද්ධ ආගමේ තියෙනවා මේක කියන එක ලියලා තිනවා ඉස්සරහ. ඒ කියන්නේ ඕලන්ද ජාතිකේ ආම්ස්ට්‍රෝං ලියලා තිනවා මෙහි එංගලන්තේ මොරජි දේසායි අගමැති වශයෙන් ප්‍රසිද්ධ වුණා ඉන්දියාවේ හැම රටකම වගේ තියෙනවා මේ ඒ තොරතුරු එකතර ඒක තමයි වෙබ්සයිට්ස් තියෙනවා ගිහිල්ලා බැලුවොත් එහෙම යුරෝපති යුරෝതെරපි කියන එක බැලුවොත් කිලෝරක් නැතුව ඒකල පෙන්ලා දෙලා තියෙනවා මේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ඇති කරන පසු ප්‍රතිඵල සහ side effects and after effects එක බලනකොට මේකෙන් කවදාක කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ විද්‍යාත්මක පරීක්ෂණ මොන හරි කරලා තියෙනවා. විද්‍යාත්මක පරීක්ෂණද මේ ළඟදී ඇමරිකාවේ ඉන්න යුරොලොජිස්ට් හම්බෙලා එක්කෙනෙක් අහනවා මේ මෙහෙම මතයක් තියෙනවා Tamange මුත්‍රා බිලිම පිළිබඳව ඔබතුමා මොකද පිස්සු අදහසක් කොහොමද මුත්‍රා හොඳ වෙන්න තියෙන්නේ මම යුරොලොජිස්ට් මුරුවෝස් කියන්නේ ඒක හරියන්නේ කියලා ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ මේ මනුස්සයා දිගින් දිගටම ප්‍රශ්න කරලා කරලා කියලා අහනවා යම් විදියකින් බිව්වට පස්සේ හානි වෙනවයි කියලා ස්ථිරව ප්‍රකාශ කරන්න පුළුවන්. ලකින එහෙම පරිශන කරලා නැහැ. ඊට පස්සේ කියනවා මේකේ මාත්‍රාවක් තියෙනවා. මෙන්න මේ මාත්‍රාවට අඩුවෙන් ගත්තොත් නම් හරියන්ටත් ඉඩ තියෙනවා කියලා අන්තිමටම සාකච්ඡා ඉවර වෙනකොට කියනවා මේ හොයලා බලන්න වටිනවා. මොකද ඒගොල්ලෝ යන ප්‍රොෆෙෂන් එක ඇතුළට හොයන්නේ මොකද ඒක බිස්නස් බෑනේ මේකේ. කියලා පිළිගන්නවා. පිළිගත්තට පස්සේ අන්තිම ප්‍රශ්නයක් අහනවා යම් කිසි දවසක මේක පිටවට හානි වෙන්නේ නැහැ කියන මතේ ඉස්තර විලා ගිය දවසක බාරකට කියලා අලක්කු ඩ්‍රාන්නක් ඉල්ලන්න වගේ බාරකට කියලා මුත්‍රා ඩ්‍රාන්නක් ඉල්ලන කාලයක් එන්න ඉඩ තියෙනවා කියලා ප්‍රශ්නයක්. අරයක් කියනවා වෙන්න පුළුවන්. මට මේ මුත්‍රා ඩ්‍රාන්නක් දෙන්න මේ ෆාමසිට ගිහිල්ලා හොඳ එහෙම කියන කාලයක් එන්න ඉඩ තියෙනවා. ඒක ආස්ක සයන්ටිස්ට් කියන එකේ මේ ප්‍රශ්න අහලා සයනිකෙච්චස විද්‍යාඥයෙක්ගෙන් අහන්න කියන එකයි මේ මුළු වැඩසටහන. ඒක ඇහුවොත් යුරෝපති ගැන ඒකේ පෙන්ලා තියලා තියෙනවා මුත්‍රා ඇනලයිස් කරලා ඒ කියන්නේ මේ කිමිකල් මේක දීලා මේකේ තියෙන ඉතා වටන ඉලෙක්ට්‍රොලයිට්ස් ටිකයි. ඒ වගේම ප්‍රතිදේහ ප්‍රතිදේහ දැන් මට තියෙන්නේ ඩෙන්ගු නම් මුත්‍රාත් එක්ක ඩෙන්ගු ප්‍රතිදේහ එළියට යනවා. ඒක බිව්වට පස්සේ ඩෙන්ගු විසත් ටිකක් එනවා ආයෙත් ඇඟට ප්‍රතිදේහයක් එනවා. ඒකෝට ප්‍රතිදේහ හැදෙන්න මේ ලොකු උනන්දුවක් ඇති කරනවා. දවස් දෙක තුන බොනකොට ප්‍රතිශක්තිය ඇති වෙලා යනවා. ඒ නිසා මේ මේ විෂ බීජ ටික ටික ශරීරගත කිරීමෙන් තමයි ශරීර ප්‍රතිදේහ ඇති කිරීම උනන්දු කරන්නේ. ප්‍රතිශක්තිය ඇති කරගන්නේ ඒකෙන්. ඔය දැන් වසුරින්නත් ගත්තයිනේ අපි ඔක්කොම ඒ කියන්නේ වසුරිය කියලා කියන්නේ වසුරේ විස බීජ ටිකක් ඇඟට දැම්මට පස්සේ ප්‍රතිශක්තිය හැදෙනවා ප්‍රතිදේහ හැදෙනවා මේකෙන් කරන්නේ තමන්ගේ ඇඟේ තියෙන ලෙඩේ විස ටිකක් ආය බොනවා. බොනකොට ඇඟෙන් ඒකට අවශ්‍ය කෝෆැක්ටර්ස් හදනවා. ප්‍රතිදේහ හදනවා. දවස් දෙක තුනක් යනකොට ඒ ඩෝස් එක වැඩි කරනකොට ඇඟේ ප්‍රතිදේහ ශක්තිය වැඩි වෙනවා. ඒක නිසා ඒක පොත ලියන කට්ටිය කියන්නේ මේක ජීවිතේ පුරාවට කළ යුතු පරිශීලනයක් මේකේ තියෙනවා. කවදාකවත් අනුංග පරීක්ෂණේ Tamanට වැඩක් නැහැ. හැබැයි කැමති විදියට පරීක්ෂණ කරගෙන ඉන්න පුළුවන්. වියදමක් නැහැ. පේටන්ට් නෑ මොකක්වත් නෑ ගන්න බෑ. බුදුසජනන්සේ දීලා තියෙන දැන් බුදුසජනන්සේගේ ත්‍රිපිටකයට කිසිම අයිතිවාසිකම් නැන්නේ ලෝකේ ඕනේ මොන කුණු හරිපයක් ලිව්වත් ඒක කියන එක කියන්නේ රසායනික ක්‍රමයකට තාත්මේ ඊ ඊ මෙතඩ් එකට හරිය මේක එක්ස්ට්‍රැක්ට් කරන්න බෑ කෙරුවොත් නඩු අනම්මනම් කියලා සියල්ල දන්නා වූ සර්වඥතාඥානීය භාරති බුදුහමන ත්‍රිපිටකයේ කිසිම පේටන්ට් ඕන කෙනෙකුට කෝට් කරන්න. කිසිම උපට ගන්නද උදේ කියනවා විවටෝ විරෝචති තථාගතප වේදිතෝ ධම්ම විනෝ විවටෝ විරෝචති න පටිච්ච. මේක විවර වෙන්න වෙන්න විවට වෙන්න වෙන්න බබලනවා. හංගන්න හංගන්න ගුම වෙනවා. ඒ නිසා ඕන කෙනෙක් කෙලි කරපන්නේ. මේකත් ඒවා. කිසි කෙනෙකුට නෑ නතර කරන්න පුළුවන් හැකියාවක් හෝ කිසි කෙනෙකුට නෑ මේ මේක මම මමයි දන්නේ මේක ඔබට මේක කරන්න බෑ කියලා අයිතිවාසිකම් ගන්නවා. ඒ මේිතකලේ ඉන්න ඕන තරම් දුසින් ගණන් උත්තර තියෙනවා ප්‍රතිඵල තියෙනවා. අත්තුටයි ප්‍රත්‍යක්ෂයි බෑ රාසිගතයි පුද්ගලිකයි. <laughs> ඈ? දේවල් තමයි ඔය කිහිල්ල මේ මේ මේ මොනවාද මේ ඒස් කාර්යකට සනිපුලා සනිපුලා නෙමෙයි ප්‍රතිශක්තියෙන් පටන් අරගත්තා පස්සේ මම දේවල් තමයි කියන්නේ. ඉතින් අපි මම හිතන්නේ අද දවස් පැය දෙකකට වැඩි කාලයක් අරගෙන තියෙනවා ධර්ම සාකච්ඡාව සඳහා. පැයකුත් පැය දෙකකුත් විනාඩි 15ක්. ඒ නිසා මම හිතනවා මම ප්‍රශ්න නැවතපත් නොවේවා කියලා. සාකච්ඡාව මෙතනින් නැත කරමු කියලා මම ලොකු සාහිත්‍ය ආරම්භ කවුරුවෙන් ඉල්ලා සිටිනවා. දවසේ වැඩ පිළිවෙලේ නිමාව සටහන් කරන්න.